අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ උපාසක මහතුරු සම්බන්ධ කරන අපි බ්‍රහස්පතින්දා නිජපතා පවත්වාගෙන එන ධර්ම දේශනාවලියක තවත් ධර්ම දේශනාවකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්වලා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ විපිට්ටි khत्वा සුඛං ච දුක්ඛං පුබ්බේ ච සෝමනස්ස දෝමනස්සං ලද්දානුපෙක්ඛං සමතං විසුද්ධිං ඒකෝචරේ කග්ග විසාන කප්පෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පති දවසේ මේ වගේ පිළාවර ගන්නවා ධර්ම දේශනාවක් සඳහා ඒක විශේෂයෙන්ම අපි විපස්සනා ධර්ම දේශනාවක් වශයෙන් පවත්වන්නේ ඉතින් මේ දවස්වල අපි සඳහා මාතෘකාව උටාගන්නේ කග්ග විසාන සූත්‍රයෙන් ඒකේ කග්ගවිසාන කියන වචනයෙම දැක්කන පරිදි ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ කියන පදයෙන් දැක්කන පරිදි කඟ වේන හඟක් බඳුව එකලාව හැසිරෙන්නේය. එහෙම නැත්නම් ඒකචාරී ජීවිතය උදිකලා ජීවිතය හුවා දක්වන ගාථා 40ක් මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අපි ගිය පාර ගත්ත ගාථාවත් මේ සැරේ ගත්ත ගාථාවත් බලපුවාම අතුආවේ හැටියට බලනකොට ඉස්සර හිටපු ආදි කාලයක එකමත් එක කාලයක හිටපු ඒ බ්‍රහ්මදත්ත නාම රජ කෙනෙක් ගිය පාර ගත්ත ගාථාව හැටියට ප්‍රථම ධානය උපයාගෙන රාජ්‍ය විමනසනකොට ඒකට ඇති වෙන බාධා නිසා උපයා ගන්න ලද ඒ ධානය වෙනුවෙන් තිනන ලද හැර රට හැරපියා තපසට ගිහිල්ලා ඒ මතින්ම විපස්සනා කරලා පස්සේ බුදු රාජ්‍ය දිනා ගන්නවා කියන එකයි තියෙන්නේ. අදත් ඒට සමානම ගාතාවක් තියෙන්නේ. මේ විතක්ක ਵਿਚාර වගේ මූලික ධානාංග වලට වැඩිය ඉහළ ඉහළ ධානාංග ගැන කතා කරන සුඛ දුක්ඛ දෙක විපිට්ටි කත්වා ප්‍රහාණය කරලා අතහැරලා පූර්වයෙන්ම සෝමනස්ස දෝමනස්ස දෙක අතහැරලා ලද්දානුපෙක්ඛං සමතං විසුද්ධින් ඒ කියන්නේ චතුර්ථ ධානය ලැබලා තිනවා රජකෙත ඉඳද්දිම කියන එකයි නිදාන කතාවේ තියෙන්නේ. රජ කෙනෙක් වශයෙන් මේ විදිහට ධාන සැපේ ලැබලා ඒ සැපය සාක්ෂාත්ක කරගන්න ඒවන දෙකට අනුග්‍රහය පිණිස ඒ රාජ්‍ය රාජ සැප අතහැරලා ගිහිල්ලා ඒ අධ්‍යාපත හැරීමත් එතකොට ලැබිච්ච චතුත් ධාන උපේක්ෂාවේ තියෙන නැවත නැවතකට සමවැද ගන්න ගත කරන්න පුළුවන් ගතියත් කියන මේ සප්පාය කරනු සලකාගෙන ඒ මතම විපස්සනා කරලා පසේ බුදු රාජ්‍ය දිලාගත්ත නැත්තම් පතේ බුදු කෙනෙක් වාටපත් වෙලා කරන ලද උදාන ගාතාවක් විදිහටයි මේකේ මේ ගාතාවේ සඳහන් වෙන්නේ ඒකට අර පරණ එක වගේම තමයි රජසප බින්දත් ඒ කරලද භාවිත භාවිතා කරලද මනසක් ඇති කෙනෙකුට ඒ සියලුම රාජකාරී කරන ගමන් වුණත් යම් ප්‍රමාණයක සමාධියක් උපයා ගන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ උපයා ගන්න ලද සමාධියට තරම් වෙන ජීවන රටාවක් සකස් කර ගන්නවද නැද්ද කියන එක ඒක අද කාලේට මම හිතනවා බොහොම අදාළ වෙයි කියලා මොකද හේතුව පැවිදි බොහෝ දෙනා නොදන්න පරිදි විශාල ගිහි පිටසක් අද බණ භාවනාත් කරලා තියෙනවා යම් යම් ප්‍රතිඵලත් ලබාගෙන තියෙන බව පේන්න තියෙනවා සමත පැත්තේ විපස්සනා පැත්තෙන්. එහෙම නැත්නම් සමාධිය පැත්තෙන් එහෙම නැත්නම් ඇති හැටිය දැකීම පැත්තෙන්. නමුත් ඒ ඇත්තෝ පැවිද්දන්ටත් වැඩිය දුක්ඛඳෝනා විඝාත පරිලාහ කතා කරනවා. ඒ මොකද නැවත නැවතත් අර සංකීර්ණ ජීවිතය වගකීම් ගත කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කටයුත්තයි බාහිරේ සමාජික වශයෙන් කරන්න වෙන ඒ කටයුත්තයි ඇතුළතින් සමාන් කවදාකවත් නොවිදින ලද මේ ලැබිච්ච මේ සමත විපස්සනා ඥාන පිළිබඳවයි දෙක පටලවා ගන්න තීරුම් බේරුම් කර ගන්න බැරුව නිතරම හිතනවා ඒකට පොත්වල උත්තර ඇති අනුංගා උත්තර ඇති කියලා. ඉතින් මේ නිතර මෙවුවා ප්‍රශ්න ස්වරූපයෙන් සැක ස්වරූපයෙන් ගෙන හරපානවා. ඉතින් ගෙන හරපාපුවාම පේන්න තියෙන්නේ අර ගිහි බන්ධනය කලව ගන්න බැරි තරම් කලවන්න තරම් ලැබිච්ච අර සමත සුඛය ඉවන තම විපස්සනා සුඛේ බලවත් නැහැ. මේ දෙක අතරින් ජීවන රටාව දුවන්නේ ගිහි බැමි බන්ධන වලට බලව හිත දුවන්නේ විවේක වෙනකොටම මේ ආසන්න වෙලා තියෙන මේ විවේක සුඛය මේ දෙක අතරේ ලොකු තරන්දිලක් පේන්න තියෙනවා. ඉතින් මේක පොත්පත්වල තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒක මේ විශ්වාසයේ මතිකම විශ්වාසයක් ඇති කරගත්ත නැති අවිශ්වාස තත්ත්වේ නිසා සැකමසු තත්ත්වේ නිසා බියමසු තත්ත්වේ නිසා අද්දරට පැමිණිලා එලිපත්තට ඇවිල්ලා ජෙටකොඩ වේ ගන්න බැරුව ඉන්න වගේ තත්ත්වයක්. ඒ ඉන්නේ එවැනි පසුබිමකින් බලනකොට ඊපාර ගාතාවත් මේ ගාතාවත් දෙක අතරේ මේ තියෙන සම්බන්ධතාවය යම් ප්‍රමාණයක මේක අද කාලේ විතර වෙච්ච එකක් නෙවෙයි මට විතරක් වෙච්ච එකක් නෙවෙයි කාටත් තියෙන එකක් හැබැයි මගේ පුද්ගලික අත්දැකීම නම් අන්න එහෙම මේ අද්දරට අවිලා ගත කරන ජීවිතය ඒ ජීවිතයේ තමන්ට ලැබෙන පළවෙනි පන්තියේ අත්දැකීම් ටික ගිහිගේ හිටියට ගිහිගේ අනුමත කරන්නේ නොකර බැරිකමට ඉන්නවා. ඒගොම මේ කවදා හරි මේ විවේකයට අනුග්‍රහ කරන්න ඕන කියන හැඟීමේ අන්නේ ඉන්දිල්ල අත්දැකීම් අඩුණම් පැවිදි වුණත් හටනක් කරන්න වෙනවා. ඒතන අත්දැකීම් බලවත් නම් පැවිදි ජීවිතය තාම සාර්ථක වෙන්න තියෙන ඊට කඩ වැඩි. ඒක නිසා මේ රජ කෙනෙක් ආදර්ශයට තියාගෙන රජ කෙනෙක් පූර්ව නිමිත්තක් නිදාස කාරණාවක් කරගෙන යනකොට පේනවා එහෙම රජු කෙනෙක් වුණා නම් Tamanට කැමති දේ කරන්න පුළුවන් හැකියාව තියෙන බෑ රජෙකුටවත් බෑ. ඒ යුතුයකම් ඉෂ්ට කිරීම සාමාන්‍ය වැදපන්ති කෙනෙකුට වැඩි අමාරුයි කියලා කියනවා රජ කෙනෙකුට මේ ප්‍රශ්නේ ආවොත්. ඒ වගේම අන්ත දුගියෙකුට මේ ප්‍රශ්නේ ආවොත්. මේ ප්‍රශ්නේ විසඳන්න විසඳීම අතින් මනා පසුබිම සකස් වෙලා තියෙන්නේ. හරියට මේ දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්න තියා බැලුවොත් මැදපන්ති ඉන්න අයට විතරයි මැදපන්ති දිනලා වැටෙමින් ඉන්න අසාර්ථක වෙන අයට මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැගෙමින් දියුණු වෙමින් පවතින අයට තමයි මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ. අන්න ඒකෙදී මේ කාය විවේක, චිත්ත විවේක කියන මේ මට්ටම් දෙක ඊයත්තන්ට සාමාන්‍ය දන්න කියන කාරණාවක්. මේ උපදි විවේකය තමයි එතනදී මාතු කරලා අල්ලලා දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ මහා සත්‍යක වගේ සූත්‍රවල සර්වචනාංශයෙන් පෙන්ලා දෙනවා අනිකුත් ශාස්ත්‍රවරු විශේෂයෙන්ම නිකණ්ඨනාත පුත්ත වගේ මේ සැප දුක් දෙක විශේෂයි අනර්ථකර தત્ත්වය දකිනවා. නමුත් එයත්න්ට ඒකෙන් විවේකයක් ලබා ගන්න බෑ. ඒ මොකද සැප සොයාගෙන යන ගමනක් කියන මේ මුලාව තියෙන තාක්කල්. ඉතින් ඒක ਸਰවචනාංශේ කඩන්නේ ඒ සැප සොයාගෙන යන ගමනට අහු වෙනවා කියන එක සාධාරණයි. ඕනම කෙනෙක් මේ ජීවිතේ කරන හරියක් ජඩ වැඩ කරන්නේ එහෙම නැත්නම් තමන් අකමැත්තෙන් වැඩ කරන්නේ නැත්නම් මහන්සි වෙන්නේ විඝාත පරිලහ ගන්නේ එහෙම නැත්නම් කායික දරත ලබන්නේ මේ සැප හොයන්න තමයි. නමුත් මේ සැපයේ ගිලී ගන්න ගතිය තමයි මෙතන තියෙන අඩුපාඩුවක් විදිහට සරුවචනanse දකින්නේ. සරුවචනanse සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට සැප වේදනාවක් එනකොට ඒ කෙනා කාමරාග අනුසයෙන් වැහි ගන්නවා ඇති වෙන සැපයේ තියෙන මුනතට එනිසා එයාට සැපය ආන්තික වශයෙන් පේනවා කේවල වශයෙන් පේනවා ඒක නිසා මම සැපෙහි ගත කරන්න ඕන කියලා සැපේට ලොල් භාවයේ එන්නේ සැපේ නිසා නෙවෙයි ඒ සැපේ විද්‍යාවට ඇති මේ කාමරාග අනුසය නිසා ඒක නම මේ අනුසය ගැන අහලා නැහැ අනුසය ගැන අස්පන අපිට දැක ගන්න දන්නේ නැහැ. දැක්කත් හිතන්නේ මේ ලැබිච්ච සැපේ විඳ ගැනීමට පූර්ණ වශයෙන් ඉඩ ගැනීමට එක බාධාවක් කියලා. ඒක නිසා යා ඒ සැප අවස්ථාවේදී සැපෙහි මත් වෙලා নিমগ্ন වෙලා ගිලීගෙන ගත කරාට ඒ සැප වේලාවේදී තමන්ගේ හිතේ මතුවෙන මේ කාමරාගණුෂය දැක ගන්නෑ. ඉතින් ਸਰවචනාංශික උගන්වීමේදී යම් යම් ප්‍රමාණයකට දුක් වේදනා අයින් කරන්න කතා කරනවා. යම් ප්‍රමාණයකට සමත සුඛයක් ගැන කතා කරනවා. නමුත් සුඛේ එනකොටම එතන යටිපහුවෙන කාමරාග අනුසය පෙන්ලා දෙන්න ਸਰවඥාන්සේ වග වෙන්නේ නැහැ. එයා කලින් ලෑස්ති වෙලා ගිහිල්ලා සුඛේ එන දැනකට හදා ගන්නත් ඕන පාර. එතකොට ඒ සුඛේ කෙරෙහි යති ඒ මනාප භාවය සාදර භාවය යටිපහුවලා තියෙන්නේ මට අයිති ගුණයක් නිසා නෙවෙයි මනුස්ස මනසේ ගුණයක් නිසා ඒක අනුසය වෙනවා. ඒ අනුසය ධර්ම නිසා මතුවෙන සැප කෙරෙහි කිලි ගන්නවා. ඒක පුද්ගලයා වසාගෙන හිටිනවා. අනේ දුකට සැපට නතු වෙන ගතිය, දාස වෙන ගතිය, කඹරන ගතිය, වාල් වෙන ගතිය දැක ගන්නට නම් දුක එනවත් එක්කම මතු පිට තියෙන දුක මෙනෙහි කරන එක අඳුරගන්න එක විතරක් නෙවෙයි හීන් නූලෙන් වැඩ කරන යටි පසුපස තිරේ පිටපස වැඩ කරන මේ කාමරාග අනුසය දැක ගන්න ඕනේ. කාමරස අනුසය දැකගත්තොත් එයාට පුළුවන් වෙනවා සත්‍ය ධර්මයක් දකින්න. සුඛේ එනකොට රාග අනුසය එන එක වළක්වන්න බෑ දෙක එකට එන්නේ. දෙකම එකයි යුවොත් පැටලෙනවා. දෙක දෙකක් දැනගෙන ගිය කෙනාට. නැත්තම් අල්ලන්න ලෑස්තිලා යන කෙනාට දෙක දෙකක්. ඒ නිසා යන්න ඉස්සලා යාර සුතමේ ඥානෙ තියෙන්න ඕන. ඒ වගේම මේ සුඛ වේදනාවත් විඳලා තියෙන්න ඕනේ. දැන් ඒ සුඛ වේදනාව එන්න තමන් දන්න ක්‍රමසාවිදි වලින් කටයුතු කරන අතර ඒ සුඛයේ එනකොටම පෙරපසු නොවි අර කාමරාග අනුශේ දැකගත්තොත් ඒක නඩ දැක ගන්න පුළුවන් මේ කාමරාගානුසය නිසා පෙනෙන්නේ නැති වුණාට දුක කාමරාගානුසය නිසා පෙනෙන්නේ නැති වුණාට සැප ඉවරෙන්නේ දුකකින් කියලා. ආන් ඒක දැකගත්තා නම් එයාට පේනවා ඒ සැපට ඇති ලොල් භාවය නිසා සැප යනකොට ඉතුරු කරලා යන දුක දැක ගන්න බැරි වීම නිසායි මේ සැප ඒකාන්ත සැපක් කේවල සැපක් විදිහට දකින්නේ. ඒ නිසා යම් දවසක දැක්කොත් හැම සැපකම කාමරාගානුසයක් තියෙනවා කාමරාගානුසය නිසා සත්‍ය මුහා කරනවා නමුත් කාමරාගානුසය තියෙන බව දැනගෙන හිටියොත් සැප ඉවර වෙන්නේ ඒකාන්ත දුකකින් බව දැනගත්තොත් සැපට කැමති වෙනවා කියලා කියන්නේ දුකට කැමති වෙනවා කියන එක තේරෙනවා ඉතින් මේක දැක ගන්න බැරි මේ එකක් අසුවිරු ඥාන නැහැ දෙක භාවිත කරලා එනකොටම ඒක අල්ලගන්න සුළු පෙර සූදානමක් නැහැ ඒ වගේම මේ සැපසෙවීම සඳහා සමස්ත ලෝකයාම කටයුතු කරන නිසා මේ විදියට බැලීම තමන්ගේ මෝඩකමක් තමන්ගේ වැරදි කල්පනාවක් කියලා හිතනවා. ඉතින් මේ ලෝකයේත් එක්ක ගල ගැති කියලා ගැලීගෙන රැල්ලට අහුවෙලා රැල්ලට වැටිලා ගත කරන මේ මිනිස්යාට බුදුරජාණන් ඉස්සලාම සුතමේ ඥානෙ පෙන්වන්නේ. ඊට පස්සේ ආට දිරව ගන්නවා චින්තාමේ වශයෙන් අන්වේ ඥාන වශයෙන් මේ බුදුහාමුදුරු කියන දේ වෙන්න පුළුවන්ද කියලා යාට වෙන්නේ නැහැ. ඒක සාධනීය කරන සාධනීය වශයෙන් බලන්න බෑ පොඩ්ඩක් හරි ශාප විඳලා එතන ගියේ නැත්තම්. ඒ නිසා සැපයේ ආදීනව විඳින්න සැප විඳින්න ඕන. ඉතින් ඒක හරි අමාරුයි. මේ සාසනයට ආපු ඇත්තෝ මේ සැප විඳීමත් අත්කිලමතාන යෝගයක් විදිහට කල්පනා කරනවා. සැපය ලබලා සැපය භාවනාවට ලක් කරන එක පවා පාපයක් කියලා හිතනවා. ඒ මොකද මේ මුලින්ම තීන්දුව කරලා තියෙනවා භවනා ජීවිතේ දුක් සහිතයි ඒ නිසා මේක සුඛෝපභෝගීත්වයද දන්නේ අත්තකිලම කාමසුකල්ලි කාණ යෝගයේද දන්නේ නැහැ කියලා. අයිති ඒක එච්චරම මේ දොස් කියන්න පුළුවන් තත්‍යක් නෙමෙයි. මොකද මහබෝසත්න් වහන්සේටත් ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හත් දවසේ වයසේදී වප්මගුළු උත්සවයේදී මේ කාමෙන්තර වූ පාප ධර්මයන්ගෙන් මේ අකුසල ධර්මයන්ගේ වෙන් වෙච්ච මේ සැපේ ලැබුවා. නමුත් මේ ගිහිගේ අතහැරියාට පස්සේ ඒ කාන්ත වශයෙන්ම දුෂ්කරවත පිරුවා. අරක මේ අකපයි කියලා හිතලා. ඒ ලැබිච්ච ධ්‍යාන සුඛය මේ මං වගේ Brahmacharya රකින්න එහෙම නැත්නම් කිංකුසල ගවේෂී කියලා සත්‍ය හොයන කෙනෙකුට කැප නැහැ කියලා ඒක ප්‍රතික්ෂේප කරා මේ පුංචි ප්‍රතික්ෂේපයක් හිතේ තියෙන. ඒ නිසා දිගින් දිගටම දිගින් දිගටම කයට වද දෙන ගතිය ආවා. යාට පින්නේ කයට වද දීම අධි ප්‍රතිපදාවක් කියලා. ඒ ඉනාතාකල් කිසිම සත්‍යයක් අවබෝධ වුණේ නැහැ. නමුත් කයට දුක් දීම නතර කරෙත් නැහැ. ඒකේ අන්තිමටම ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ කොයින සපක් වෙන කවුරුත් නොකියන නොකරන මට්ටමකට කයට දුක් දීලා බැලුවත් හම්බුනේ නැහැ. ඒක නිසා බුදු වෙන දවසේ ඉස්සල දවසේ මානසිකත්වයක් එහෙම නැත්නම් Tamanටම කල්පනාවක් අවිලා තියෙනවා ඒ සුඛය නකෝ අහං නබහ නබහයන් දුකෝ අහං තත්ස සුඛාය භායති ඒ මහා සත්‍යක පඬිතයාට කියනවා බක පඬිතයාට මට මේ සුඛේ කෙරේ තියුණු බය නැතුව කියයි කියලා ඒ සුඛය කාරණා දෙකකින් පරිමණ්ඩිත වෙන්න ඕනේ. අඤ්ඤත්ත කාමී අඤ්ඤත්ත අකුසලේ ධම්මේ. කාමෙන් අකුසලෙන් තොර වූ සුඛේ කමක් නැහැ කියලා. සුඛයට කැමැති වෙන්න ඕනේ. සුඛේ උපයන්න ඕනේ. සුඛේ උපේන ගමන් ඒ සුඛය පිටිපස්සේ තියෙන ඇලීම, ඒ සුඛේ කෙරේ තියෙන අනුසය, එහෙම නැත්නම් උපදි බන්ධනය තේරුම් අරගන්න. ඒක තමයි උපදි විවේකයක් ගැන කල්පනා කරන්න පුළුවන්. ඉතින් යම් කිසි කෙනෙකුට මේ සුඛේක ලබා ගන්න බැරි නම් එවන්ට ඒ සුඛේ ලැබීම නරක දෙයක් කියලා වගේ හිතනවනම් යාර කවදාකවත් චිත්ත විවේකයක්වත් ලැබෙන්නේ නැහැ. චිත්ත විවේකයක් ලැබුණත් මේ කියන විදිහේ සුඛයත් එක්ක බැඳී එකට ගත කරන මතුවෙන හීනූලෙන් මතුවෙන කාමරාගානුසය දක්වන්න බැරි නම් ඒ කෙනාට සුඛේ පිටිපස්සේ තියෙන දුක්ඛ අනිවාර්ය කාරණාවක් ඒක දක්වන්න බැරි තාක්කල් එයා හැමදාම සුඛ ඒකාන්ත සුඛයක් විදිහට කල්පනා කරනවා එවැනි කෙනා ඒ සුඛෝපභෝගී ජීවිතවලට දායකම් කරනවා වාල් වෙනවා ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් කාය වේග චිත්ත වේග ලබාගෙන තම දක්ෂව ක්‍රම වේදයට ධර්මිකව ලබාගෙන ඒ ලබන සුඛ වේතනාව කාමරාගනුසයෙන් තොරව රාගානුසයෙන් තොරව දැක ගන්න පුළුවන් උනායි කියලා කියන්නේ දුමාකාර යෝනිසමනස්කාරයක් අන්නේ යෝනිසමනස්කාරය මෙතිකල් වැඩ කරේ අයෝනිසෝ මනස්කාර විදියට එක්ක සුඛයට ආශ කරා එනතන් සුඛයට වෛර කරා. මේ ආශ කරන වෛර කරන දෙන්නටම සුඛයත් එක්ක නිතර නිතර ආශ්‍රය කරලා සුඛේ එනකොටම කාමරාගනුසේන බව වටහා ගැනීම හැකියාව නැති වෙනවා. කාමරාගනුසේ වටහා ගත්තේ නැති නිසා සුඛේ අනිවාර්යම පසුපසෙ මේ එලවාගෙන පිටිපස්සෙන් එන දුක්ඛ අඳුර ගන්න බැරි වෙච්ච නිසා මෙයා සුඛය පිළිබඳ ලියන ප්‍රේම ප්‍රලාප ඒ సౌందర్యාත්මක දේවල් සියල්ලම මත් වෙච්ච හිතකින් කරන නිසා මත් වෙච්ච කෙනෙකුට විතරයි රස විඳින්න පුළුවන්. එනිසායි සාහිත්‍ය රසය කියලා කියන්නේ මත් වෙච්ච කෙනෙක් කරන මත් වෙච්ච අය සඳහා කරන දේවල්, මාදයට පමාදයට හේතු වෙන දේවල්. බුදුජානනාංශයේ ඊටාම ලස්සන සාහිත්‍යයක් ඉදිරිපත් කරනවා. ඒ මතය ගලවලා ප්‍රමාදය ගලවලා අප්‍රමාද කරලා අවදි කරනවා. අවදි කරවන්න අර සුඛේම තමයි පාවිච්චි කරන්නේ. ඒ සුඛයේ කෙරේ බැලිය යුතු ආකාර කීපයක් දකිනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් දුක ප්‍රතික්ෂේප කරනවා නම් නැත්නම් දුකට බය නම් පුංචි පුංචි කාරණාවක් ආව වෙනකොටත් මේ මවැනි දන් දෙන සිල්ලා කෙනාට මොකද දුක එන්නේ කියලා එකක් හෝ එහෙම නැත්නම් එනකොටම දුක එන්නේ අනිවාර්යයෙන්ම පරණ කර්මයකට එහෙම නැත්නම් මාව වටණ්ඩ නැත්නම් ආත්ම නිෂේධනය කරන්න හීනමානයක් ඇතිකරන්න කියනක වගේ අදහසකින් ඉන්නවනම් ඒ කෙනාට දුකත් එක්ක එන द्वේෂය දැක් ගන්න හම්බ වෙන්නේ. ඒ නිසා දුක එනකොටම ඇඟ දල දඬු වෙලා විකාත පරිලහයටපත් වෙන හැටි, දරස තත්වයටපත් වෙන හැටි, දැවිලි දැවිලිටපත් වෙන හැටි යා මම කරගන්නවා, මගේ කරගන්නවා. මේ දෙක වෙන් කරගන්න බැරි නිසා. දුක කායික දුකත් ඒ අනුව පිටිපස්සෙන් අනිවාර්යයෙන්ම ලුහු බැඳගෙන එන පටිඝානුසයත් දෙක වෙන් කර ගන්න බැරි නිසා ඒක නා පටිඝානුසේෂා දුක පටලවල තේරුම් අරගෙන මේ පටිඝානුසය මම මාගේ කරගෙන ඉර කර්ම හේතු දෙන්න හදනවා චිත්තජ හේතු දෙන්න හදනවා ආහාරද ඉතුජ හේතු දෙන්න හදනවා නමුත් මෙතන තියෙන අ හේතුව අවිද්‍යාව තෘෂ්ණාව මේ මම දන්නවයි කියලා හිතාන මම මෙච්චර කල් දුක් විඳලා තියෙනවා ඒ ඔක්කොම මම දන්නවා මේ අත්‍යතු දෙයක් මම මේ කියන්නේ කියලා අර තමගේ මෝඩකම නොදැනීමට ප්‍රේම කරනවා. ඒ නොදැනීමට ප්‍රේම කරන නිසා පැමිණිච්ච දුක දිහා හෝ ඒ දුක පැමිණෙනකොට පිටිපස්සේ තියෙන ද්වේෂ අනුසය නැත්තම් පාටිකහ අනුසය දැක ගන්න බැරි නිසා ඒ කෙනාට අනිවාර්යයෙන්ම දුක ගෙවම් කරාම ඇති වෙන ඉස්පාසුව සැපත සතුට දැක ගන්න බැරි වෙනවා. ඉතින් අපි හිතන්නේ මේ සැප දුක දෙක අපිට පරිබාහිරෝ තියෙන එකක් කියලා නම් සර්වචනසේ සඳහන් කරන්නේ සැප දුක දෙක හැදෙන්නේ Tamange මානසිකත්වයේ අනුවයි. ඒ සුඛ සැප එනකොට කාමරාගනුසය දැක ගන්න තරම් භාවිත මනසක් තියෙනවනම් සැප ඉවර කරන්නේ දුකෙන් කියලා සැපයේ 50ක්ව පිටිපස්සේ දුක තියෙන බව තේරෙනවා. දුකක් එනකොට මගේ හිත රජ කරන්නේ ප්‍රධාන වශයෙන්ම පටිඝානුසයයි. පටිඝානුසය දැකලා එන දුක විදර්ශනා කරනවායි කියලා කිව්වොත් මුලැමැදාග දකින්නවායි කියලා කිව්වොත් ඇති යටි දකන්න උත්සාහ කරනවායි කිව්වොත් එයාට නොදකින්න හම් වෙන්නේ ඕනම දුකක් ඉවර කරන්නේ සැපක් දීලා. අන්නේ සැප <clears throat> බුද්ධ විනයකට තේනවා දුක ප්‍රතික්ෂේප කරන එක නා ප්‍රතික්ෂේප කරන්නේ සැප. ඒසා පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සිංහලයේ හදාගෙන තියෙන මේ වචනේ අනුව ඒ දුක එන්නේ අපිට පණිවිඩයක් දෙන්නයි. ඒ බුදු පණිවිඩයක් දෙන්නයි. මේ දුකේ මුනත පටිඝානුසය. ඒක නිසා දුකට කා පරිලාහ දරත ඇති වෙනවා. විඝාත පරිලාහ දරත ඇති වෙනවා. අපි මේ දුක එනකම්ම ඉඳලා දුකෙහි තියෙන පටිඝානුසය බලන එකයි මේ චිත්ත උපදි විවේකය කියලා කියන්නේ. අන්නේ පටිඝානුසය මේ දුකේ පෙලෙද්දී දැවෙද්දී දැවෙද්දී දැක ගන්න පුළුවන් නම් ඒකට කියනවා භාවිත මනසක් කියලා. ඒ කෙනාට ලැබෙන එතකොටම අත්පන පිට අත්පනා පිට ඇස්පනා පිට අත්පිට අඛාලිකෝ ලැබෙන ආනිසංසය තමයි හැම දුකක්ම ඉරණේ සැපකේ. ඒ නිසා පුංචි පුංචි සැප බැලුවොත් පුංචි පුංචි දුක් බැලුවොත් පුංචි පුංචි සැප ලැබෙනවා. ලොකු ලොකු දුක් බැලුවොත් ලොකු දුකක් ලොකු සැපක් ලැබෙනවා. මේ නිසා යම් කිසි කෙනෙක් මරණ වංචකයේදී පවා මාරණාන්තික දුකකදී පවා විනිවිද දකින්න ගියාගොත් අමරණීය තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට අමරණීය තත්ත්වයටපත් වෙන්න ඕන නම් මාර්ගඵලයක් නිවනක් ලබන්න ඕන නම් එයා මේ කාය ජීවිත දෙකම පැහැර ගන්නාසුළු දුක් වෙනකොට ඒක හරහා යෑමේ ඒ ඒ තුල පවතින පටිඝානුෂේ දැකීමේ විනෝදාංශේ විනිවිද බැලීම පුරුදු වෙනවා පුරුදු වෙච්ච දවසට තමන තේරුම් පටන් ගන්නවා එන දුකේ ප්‍රමාණයට එහා පැත්තේ සපක් තියෙනවා. විශාල කන්දක් නැග්ගොත් විශාල පල්ලමක් හම්බ වෙනවා. පුංචි කන්දක් නැග්ගොත් පුංචි පල්ලමක් හම්බ වෙනවා. ඒ නිසා කන්දක් නැගිටින පල්ලමකී පල්ලමකට නොසෙල්ලමකී කියන එක තමයි යෝගාවචර ජීවිතයේ තේමාව වෙන්න ඕනේ. ඒ නිසා දුක ඉල්ලගෙන කන්න එපා. ඒක නෙවෙයි මෙතන අදහස් කරන්නේ. අපේ පින මෝරනකොට දුක් එනවා. ඒ දුක එන්නේ දුකත් ගෙවෙන්න එනවා. දුකමතින් ආයෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. දුක විනිවිද දකින්නවා. අන්නේ දුක විනිවිද දකින්නකොට එතනම පේනවා ඒ දුක સમાપ્ત වෙන්නේ අනිවාර්යයෙන්ම සපක් ඉතුරු කරලා. ඉතින් අපිට වෙලා තියෙන අපි දුක මුදුන්පත් වෙන්න ඉස්සෙල්ලා බෙහෙත් කරන්න හදනවා. පිළියම් කරන්න හදනවා. එතකොට අර එන සැප කවදාකවත් ගහේ දිච්ච ගෙඩියක් හම්බෙන්නේ කඩලා දුම් ගහලා ඇඹුල් ගෙඩි තමයි කණ්ඩ වෙන්නේ. අමුඹ කණ්ඩ වෙන්නේ. ඒක නිසා මේ සැප දුක පිළිබඳව කාය විවේක චිත්ත විවේක ඉක්මවලා ගිය උපදි විවේකයකට ආරාධනා කරන පසේ පුත්‍රජාන් වහන්සේගේ කාතාවේ තියෙන ගන්න පුළුවන් තථාගත ධර්මයේ මත කරගන්න ගියොත් ඒක යෝගාවචරයට සිද්ධ වෙනවා හැම වෙලාවෙම ඉතිහාසය හදන්නේ අපි සැපේ දුකේ ඒ නිසා මේ ඉතිහාසය හදන හිතට මතකෙට යන සෑම චිත්තක්ෂණයකම නිවන තියෙනවා එන සැපක් කරාම එන කාමරාගානුසයත් හැම දුකක් කරාම එන පටිඝානුසයත් දැක්කොත් හැම සැපක්ම ඉවරනේ දුකකින් හැම දුකක් වෙන සැපකින් කියලා අපිට තේරෙන පටන් ගන්නවා එතකොට විශ්වවිද්‍යාලයකට වැඩිය නැත්තම් විශ්වගත දැනුමක් තේරෙන්න පටන් ගන්නවා එතකොට ඊට වඩා විශාල දොර කවුලක් යොත් වෙනවා දවස පුරාම පැමිණෙන සැප පැමිණෙන දුක මෙනෙහි කරමින් ඒක පිටිපස්සේ තියෙන මේ කාමරාගානුශේෂා පටිගානුශේ ලේස මාත්‍රින් හරි දැක ගන්න පටන් අරගත්තොත් එයාට තේරෙයි ඒක නැති කාමරාගානුසය පටිඝානුසය නැති සැපර දුකට වැටෙන්නේ නැති වෙලාවල් චිත්තක්ෂණ රාශියක් අපිට තියෙනවා. ඒ චිත්තක්ෂණ රාශිය මේ දෙක වෙන් කරලා අඳුනා අඳුරා ගන්නා තාක් දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි දවස පුරාම බොහෝ විට ගත කරන්නේ ඒ වගේ සැපකට උග්‍ර සැපකට උග්‍ර දුකට නැත්නම් සියුම් සැපකට සියුම් දුකට නොවැටෙන ධර්මතාවයක අන්නේ ධර්මතාවයේ දකින්න නැත්තේ අපි දුක සැපෙන් වෙන් කරලා ඒක පිටිපස්සේ තියෙන ආශව ධර්මය එතන සැප පිටිපස්සේ එන දුක දුක පිටිපස්සේ එන සැපත් වෙන් කරලා හඳුනා ගන්න දන්නේ නැති නිසා අපි හැම වෙලාවෙදීම අතරමැද තියෙන සැපකර දුකකට නොවැටෙන කොටස මතකයට වැටෙන්නේ සිහියලවන්න බෑ අවිද්‍යාවට වැටෙනවා දැක දැනගන්න බැරි වෙනවා නමුත් මේ සැපයි දුකයි වෙන් කරලා අඳුර ගන්න දඟලන කෙනාට ඒක නොදක බැරි තරමට පේනවා. මොකද 90කට වැඩි වෙලාවක් අපි ඉන්නේ සැපත් නැති දුකත් නැති තැනක. ආන් මේ වෙලාවේදී මේ තියෙන දේ වේදනා චෛතසිකය හරහාම නම් කරන්න ගියොත් සර්වඥාසේකට අදුක්ඛම සුඛ කියන වචනේ දාලා තිනවා. මනාපමනාප කියන වචනේ දාලා තිනවා. මනාපෙන් තා අමනාපෙන් දෙකම දෙයට කියනවා මනාපාමනප අමනාපං. සැප දුක දෙකට අහුවෙන්නේ නැති එකට කියනවා අදුක්ඛම සුඛ දුකක් නැති සැපක් නැති. ඉතින් මේ දෙයට මෙතන තමයි නිවන් මාර්ගයේ තියෙන්නේ කියලා. මේකයි මධ්‍යම ප්‍රතිපදාව කියලා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්නට වෙන්න කොච්චරක් යා දුකේ දුක්ඛ ස්වභාවයත් සැපේ සැපස් ස්වභාවයත් ඒක මුහා කරලා එන ගතියත් ඒ මුහා වෙන්නේ පොදි සම්පත්‍යක් නිසා මේ මනාප කරලා අල්ලගෙන තියෙන මේ මම මාගේ කරගන්න ගතිය නිසායි ඒ උපදි විවේකයෙන් මේක දිහා බැලුවොත් ගොඩක් වෙලාවට හමු නොවි ඉන්න බැරි තරම් අදුක්කම සුඛයක් අපට තියෙනවා. එතකොට මෙතෙක් වෙලා මේ පාළුයි කියලා හිතෙච්ච, නීරසයි කියලා හිතෙච්ච, තනි වුණා වගේ හිතෙච්ච මේ පාළුව තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ, හුදකලාව කියන්නේ, එකලාව හැසිරෙනවා කියලා කියන්නේ, තනි අඟ කියලා කියන්නේ, කඟ වේනා වගේ කියලා කියන්නේ. මෙන්න මේකයි කියලා තේරුම් ගත්තොත් ඒක පශේපුත්‍ර චාන් වහන්සේට කියලා දෙන්න බැරුව ඇති. උන්වහන්සේලා ප්‍රයත්න කරන්නේ නැති නිසා. නමුත් ඒක සරුවච්චන් වහන්සේ අටුවාචාර්ය වහන්සේලා කියන විදිහට උපමාවක් අරගෙන පෙන්නනවා. පසේ බුදුරජාණන් වහන්සේලාට තේරෙනවා මේ අදුක්කම සුඛේ නැත්තම් මේ නොදුක් නොසුව తত্ত্বය මිනිස්සුන්ට තේරුම් කරගන්න බැරි මොකද සෑම සංවිධානයක්ම ලෝකේ දෙන්නේ කාපු ගමන් දෙන්නේ එකතු වෙච්ච ගමන් සැපහිීමේ ව්‍යාපාරයක්ම තමයි දෙන්නේ එකතු ඒ දෙන්නේ එකතු වෙනවා කියනකොටම මේ ඇති ඇටි දැකීම මුවා වෙනවා. දෙන්නේ නැතුව තනි වෙච්ච ගමන් ඒ කෙනාට පාළුව දැනෙනවා. හුදකලාව දැනෙනවා. එකලා ගතිය දැනෙනවා. තනියඟ වගේ දැනෙනවා. ඒකට වෛර කරන්නයි සමාජ ධර්ම තියෙන්නේ. සමාජයේ කියනවා එහෙම ඉන්න එපා. ඒක හරිම ආත්මార్థකාමී. පුළුවන් තරම් පෞල් කණ්ඩ, පුළුවන් තරම් පාටි දාන්න, පුළුවන් තරම් සංഭാෂණ පවත්තන්න, පුළුවන් තරම් සැනකෙලි පවත්තන්න. ඒකයි ශිෂ්ට සම්මත ලෝකේ. ඒ සදාචාරේ. ඉතින් අපි විශාල සංවිධාන කරනවා. එම් බැන්නම් මේ සංවිධාන වලට කැමැත්ත දක්වනවා. ඒ දක්වන හැම චිත්තක්ෂණයකම තමන් හුදකලාව නැති කර ගන්නවා. මධ්‍යම ප්‍රතිපදාට ගොම හෙලා ගන්නවා. අසුචි හෙලා ගන්නවා. එලා නිවර වෙලා අර සමාජයේ විසින් දෙන ලනු කාලා හැම කාපු මාළුවෙක් වගේ අපි ඉතින් දඟලනවා මේ සමාජයේ පවතින විවස්ථාවට යට වෙලා. සමාජයකට ව්‍යවස්ථාවට යටකරන සමාජයට හැකියාවක් නැහැ මම ඒකට අනුමැතිය නොදුන්නොත්. කිසිම සමිතියකට බඳවා ගන්න බෑ පුද්ගලයා කැමති නැත්තම්. ඒ නිසා අපි මෙතෙක් කල මේ සමාජශීලී ජීවිතය ගත කළේ දැන හෝ නොදැන අපි ඒකට කැමැත්ත දීපු නිසා. ඒ දුන්නේ මොකටද? ඒගොල්ලන් එකම සටන් පාටයයි තියෙන්නේ. එකම මේ පාටයයි තියෙන්නේ සැපසෙවීම සඳහා. මේ තරම් මුලාවක් මේ තරම් අවිද්‍යාවක් තියෙන ලෝක තමයි ਸਰවඥාන්සේ දේශනා කරේ. මේ සමාජශීලී විතර වීම විතර අමනකමක් ඇත්තේ නැහැ. සමාජශීලී වෙනවා කියලා කියන්නේ අදහස් කරන්නේ මේ පහළුව නැති කරගන්න අපි මේ කැයි ගෑණි තියලා හොටු ගෑණි ගත්තා වගේ මේ පහළුව නැති කරගන්න කියලා අල්ලන්නේ ඊට වැඩිය භයානක තුවාලයක්. අපි හිතන්නම් ඒක ලස්සන මේ අතට මధుර මේ කාය කායික සාතය තියෙන දෙයක් වෙනවා. අල්ලන අල්ලන හැම තැනම තුවාලයක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අලිමන්තයට හරක් කියලා ඒ විශ්වාසයේ තියෙන මඩගොහරුව ආයතත්තදී එරෙන සුළුයි. ඊට පස්සේ අපිට ඒ තමන්ගේ සැපසීම පැත්තක හොයලා අපේ සැපහිවීම කියලා කාම රාගේ පැත්තක තියලා භව රාගයට වැටෙනවා. භවරාගයට වැටුණට පස්සේ මේ යක්ෂය ආයේ නෑ බරපතල සිට දඬුවම් ඇතුව හිරකි වැටෙනවා වගේ උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි හැන්දෑවට කසපාර 300යි කකා ඊට පස්සේ අර කාමරාගේ යටපත් වෙනවා ඒක කියනවා මාගේ මේ සටන රට ಜಾති ආගම පිණිසයි කියලා ඔන්න ඉතින් පට්ටිය පෙළපාරියක් මගේ වැඩකට නෙවෙයි මේ කටයුතු කරන්නේ මම මේ උඹලා විනයෙන් තමයි කැක්කුමින් තමයි කටයුතු කරන්න කිව්වහම අපිට පේනවා ඒ පිරිමි වුණත් අනෙන් කිරින සයිස් එකට සෙනෙහසක් තමයි කතාවේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දිනාගත් රටක් අතහැරලා ගිහිල්ලයි මේ කතාව කියන්නේ. ඒකේ ඔය කියන විවේකේ නෑ. දැන් මේ කියන චතුත් අධ්‍යාන හතව රජුරොත් කියන්නේ ඔය උපේපු විවේකයක් අපිට තියෙන්නේ. ඒ උපේපු විවේකය විහිම්පාව දීලා අත්තබස් බද්දර දීලා අතර දතනියෝන වගේ මේ නිසනට ඇවිල්ලා වරුවක් වාඩිලා ඉඳලා ඉතින් කාය විවේකේ ඉල්ලනවා චිත්ත විවේකේ ඉල්ලනවා උපදි විවේකේ ඉල්ලනවා හදිහට නිකන් මේ නැති කැරි කෙනෙක් වාගේ. උපත්තියම හම්බෙච්ච මේ විවේකේ පාවා දීලා ඒකට වෛර කරලා මේ නන්නා දුන්න නිසනවණේකට ඇවිල්ලා කැලේකට රිංගගෙන අනේ අපිට මේක ලැබෙන්නේ නැහැ අනේ අපි කොහොම මේක ලබා ගන්නද? අනේ අපි මේකට මොකද කරන්න ඕනේ කියලා හරියට වත්ත බද්දට දීලා ඇතර දත නියවන වගේ කරන වැඩක් තියෙනවා. ඒ නිසා මේ උප්පත්ති සහජ මානවයිතියක් පුත්‍රජානස මේ කතා කරන්නේ. අපි ඉපදෙන්නේ තනියම, මැරෙන්නේ තනියම. මේ අතරමඟ ජීවත් වෙන සාමූහික බන්ධන නිසායි සංසාරේදී. ඒකත් උපදිනකොට ගේන එකක් නෙවෙයි. ඒකත් මේ අතරමඟදී අල්ලගන්න දේවල්. ඉතින් ඒක නිසා ඒ අල්ලගන්න හැම එකක්ම අල්ලන්නේ එකම සටන් පාටයක් කියලා ශප දෙයි. අපි ඕන කෙනෙක් අපිට වශී කරගන්නෙත් පාට තියෙන ආශ්‍රය දෙයක් කියනවා කියන්න මම කරලා දෙන්නම් කියලා. ඉතින් ඒ ඇති ඒක කන්නේ නැති එක්කෙනෙක්වත් නැහැ. ඒක එකෙකුත් කිව්වත් අපි කරනවා සමූහයක් කිව්වත් අපි කරනවා රජයක් කිව්වත් අපි කරනවා ජාත්‍යන්තරය කිව්වත් අපි කරනවා. මුළු පුරාවටම තියෙන එකම සටන් පාට ඒක වෙළඳ ප්‍රචාරයයි මේ සාමූහික වෙන්න සැප ලැබෙනවා. ඒ නිසා සැප හොයනවා නම් අපේ නාශනෝ කණ්ඩ දාගන්න මේක මන්ද බෙල්ලේ ඊට පස්සේ අපි ගස්සන්නම් ඕන ඕන වෙලාවට කියලා. ඉතින් ඒගොල්ලෝ දෙන්න හදනවා අපිට ශිෂ්ටාචාරයක් උගන්වන්න හදනවා. මධ්‍යම ආර්ථික ක්‍රමයක් අපිට උගන්වන්න හදනවා. ඒගොල්ලෝ අපිට උගන්වනවා මේ ශිෂ්ට මිනිසයා කවුද, අශිෂ්ට මිනිසයා කවුද, ඒ වගේ උපමාන මොනවද, දල ජාතික ආදායම කොහොමද රටක සැපට බලපාන්නේ, ඒක පුද්ගල ආදායම කොහොමද රටක බලපාන්නේ, මේ ජීවිත අපේක්ෂාව කොහොමද සැපට බලපාන්නේ කියලා අනී අපිට පන්ති කාමරවල කියලා දෙන පච ප්‍රදේශයේදී ආ බලනකොට ඒ මිනිස්සු ගැන කිසිම හාංකාවක් නැතුව කියලා දෙනකොට අපි දන්නේ මේගොල්ලෝ සියලු සැපයි ආඩ්‍ය වෙලා කතා කරනවා. නමුත් ඒ අක්කුත් තාම කුලියට කහින මිනිස්සු. තාමත් මේ කුලියට කහින. ඉතින් අපි ඒව කැහැලා අපි ඒව ප්‍රශ්නට උත්තර ලියපු නිසා අපි පාස් වුණා කියලා අපි හිතුවට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. ඒව මොනම දෙයකින්වත් බාහිර උපමාන වලින් මයින්ඩ් පුළුවන් දෙයක් නෙවෙයි. සැප විශේෂය යත්තාවෝ මේ කාමරාගානුසය. දුක විශේෂය යත්තාවෝ මේ පටිඝානුසය. එහෙම මේ ජල දාතික ආදායමෙන් හෝ ඒක පුද්ගල ආදායමෙන් හෝ ජීවිත අපේක්ෂාවෙන් හෝ ලදරු මරණ සංඛ්‍යාවෙන් හෝ වැඩිමහල් මරණ සංඛ්‍යාවෙන් බලන්න පුළුවන් දෙයක් නෙවෙයි සම්පූර්ණ වෙනස් දෙයක් ඒ නිසා බුදුචානන්දේ අධ්‍යාපනඥයෙක් නෙවෙයි විද්‍යාඥයෙක් නෙවෙයි යල් පැනල එක පැත්තක දාලා මේ මොනවද යාරකෝදු මීටරකෝදු තියාගෙන අපි මනින්න හදනවා අපේ සැප ඒකත් මේ අනුන් මනල අනුන් දක්වන උපමානයකින් අනුන් හිතන සැපක් අපි විඳින්නේ. ඒක හරියට මේ විදුලිය හොයාගත්ත ඕම් කියන මිනිසයා ඒ ඕම් නියම නියමයේ ඔප්පු කරන්න ඕම් මීටරයක් හදලා දුන්නා. ඉතින් ඕම් මීටරයෙන් මැල්ල ඕම් නියමයේ සත්‍යයි කියලා හැම ළමයටම පත්‍රිකාවල උගන්වනවා. හොරා ගැම්මෙන් පේන අපවම බුරු කිනොයි හරියටම ඇත්ත කි. මේ මේ ආවල තමයි මේ හේරම කරන්නේ අපේ පුතා ගැන කතා කරන්නේවත් නැහැ. හැම විද්‍යානුකූල උපමානයක්ම හදලා තියෙන්නේ උගේ අම්මගේ නීතිය ඔප්පු කරන්න. බුදුරජාණන්සේ විතරක් කිව්වා උඹ උපමානේ හොයාගන්නේ උඹ බැලලා බලපන්. එතකොට බලපන් මේවා මොන තරම් සමීකරණ ගොඩක්ද මොන තරම් ප්‍රස්තාර ගොඩක්ද මොන තරම් වගු ගොඩක්ද තියෙන කටපාඩම් කරන්න. උඹේ මේ රාග තපේ එනකොට ඒ තපේට ආතාවක් පහල වෙනවා කියලා බලන්න මොන මීටරෙන් මැනලා පෙන්වන්නද. දුකක් එනකොට ඒකට විඝාත පරිලහ එනවයි කියලා කියන්න <coughs> මොන මීටරෙන්මයිද? මීට නැතුණාට බුදුහාමුදුරු බොරු කරන්න පුළුවන්. බුදුරජාණන්සේ බොරු කරන්න ඕනේ ඇත්ත කරන්න ඕනෙත් නැහැ. ඒක දැනගන්නකොටම සෑම රාගය ප්‍රීතියකම පිටවස්ස තියෙන කනගාටුවක් සෑම කනගාටුව දුකක තියෙන සතුටත් ඉවර වෙනකොට ඒක දකින්න වයස සීමාවක් නැහැ. ඒක දකින්න මොනම ඥාන පිරිවෙන්සකුත් නැහැ. ඒක දකින්න මොනම උගත් නුගත්කමකුත් නැහැ. මේන මේ ටික ඉදිරිපත් කරපු නිසා බුදුරජාණන් වහන්සේ ඔක්කොම ලෝකේ විද්‍යාඥයෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉදිරිපත් කරු මේ ධර්මතාවය බලන්න එකම පරිේශනාකාරයයි තියෙන්නේ හුද්දේ කලාව. අරණ්‍යගත වෙන්න, රුක්කමූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න. ඒකල මේ කය තමන්ගේ කය පරිේශනාකාරයක් කරගන්න. එතකොට තමයි තේනවා දෙන්නෙකුට උඹට වැඩි මට අඩුයි කියා ගන්න බැරි වෙන විදිහේ ඒකාකාරී පසුබිමක් පහසුකම් ටිකක් අංග සම්පූර්ණ භාවයක් මේ කයේ තියෙන්නේ. ඒක නිසා කියනවා සුඛස්සච දුක්ඛස්සච කියලා කියන්නේ කායික සාතාසාත. කයට දැනෙන සැප දුක් දෙක. ඊට අමතරව තව එකක් තියෙනවා මානසික සැප දුක් කියලා જાතේ. දෝමනස්ස සෝමනස්ස කියලා. ඒ කියන්නේ කොච්චර සැප හම්බුනත් මිනිස්සු මොනවා හරි කාරණාවකට හිත නරක කරගෙන කනගාටුවෙන් ජීවත් වෙනවා. ඒ මනුස්සයට සැප කොච්චර ලැබුණත් ඒ කිසිම සැපකින් අර හිතේ තියෙන හීනමානය නැත්තම් අදිමානය සනීප වෙන්නේ අරක වැඩෙන්න වැඩෙන්න ඒ තියෙන එක මුල් බහිනවා. එහෙම නැත්නම් සෝමනස්සයක් හිතේ සෝමනස්සයක් අපි කතා කරනවා හැම වෙලාවෙම ඒක හිතෙන්නේ මේ සුඛෝපභෝගී වස්තුම තරඳා පවතිලා තියෙනවා කියලා. ඉතින් මේ දෝමනස්ස සෝමනස්ස කියන දෙකට පෙළෙනවා සම්පූර්ණ මනුස්ස ජනගහනේ 50ක් දොම්නසින් ගත කරනවා. අනික් ප්‍රදේශයක් සොම්නසින් ගත කරනවා. ඒ ඔක්කොම හීනමා හීන ලෝක. ඒ සොම්නස් සඳහා සමහරු මත්සර ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සූදු කෙලිනවා. ස්ත්‍රී දූර්තයට යනවා. ඒගොල්ල කියන්නේ මේ ණය වෙලා හරි කම නැගිටල් බීපල්ලා. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. ඔය ගෙවන්න වෙන්නේ උඹලට නෙවෙයි. ඒක නිසා සැපවින්දට කමක් නෑ. චාරක වාදයට ගිහිල්ලා ඒගොල්ලෝ මේ සැප වෙනුවෙන් කිසිම ආචාර ධර්මයක් ගරු නොකර සැපසෙවීම සඳහාම ගත කරනවා. විද්‍යාවත් ඒ වගේ සූදුවක්. අනික් කට්ටිය කොච්චර සැප තිබුණත් විඳවන හීනමානකට අහු වෙලා තියෙනවා. අන්නේ ಜಾති දකින්න මේ ගැමි පරිසරයක ගොවි පරිසරයක ඉඳලා බෑ. ওই දියුණුව රටක ප්‍රධාන රාජධානියට යන්න ඕනේ. ගිහලා බැලුවට පස්සේ පේනවා ඒ සියලු සැප සම්පත් ත්‍යාගන 125ක් උපත්තිම මානසික අසහන. ඒ අසහනෙමයි ගත කරන්නේ. එන්නේ එන්නේ එන්නේ අසහනකාරී ජීවිත ගත කරන නිසා ඒ කායික සෝමනස්ස දෝමනස්ස නම් ඉස්පිරිතාලෙන් ගත කරන්න පුළුවන්. මානසික සෝමනස්ස දෝමනස්ස නැති කරන්න පිස්සු සංකොටට යන්න. ඒ જાති දෙකම තියෙනවා. දියුණු සමාජයක සීක්‍රෙන් වැඩින ওই දෙක විතරයි. ඉස්පිතාලේ ඇඳවල් ගන්න වැඩි වෙනවා මානසික රෝලේ ඇඳවල් ගන්න වැඩි වෙනවා. එන්නේ එන්නේ එන්නේ වැඩි. මොන්න විදියෙන්වත් නැත කරන්න බෑ. ඒ මොකද ඒ ඒ දෙක මේ ඉස්පිරිතාලේ කායික රෝග ඇති කරලා දෙනවා මිනිස්සුන්ට මානසික රෝග ඇති කරලා දෙනවා මානසික ඉස්පිරිතාල විශාල සංවිධාන ලෝකේ තියෙන ප්‍රධානම අරමුදල් යන්නේ ඌට ඒ හරහා දිගටම රෝගීන් බෝ කරනවා කායික රෝගීන් බෝ කරනවා ස්පිතාලවලින් මානසික රෝගීන් බෝ කරනවා මේ මානසික රෝගවල වලින් ඉතින් ඒගොල්ලෝ කියනවා මේ බොහෝම මේ මිනිස්සයා පිළිබඳ බොහෝ කරුණාවෙන් මෛත්‍රියෙන් තමයි අපි වැඩ කරන්නේ අපි මෙච්චර ගාණක් තෑගි දීලා තියෙනවා එකම තැනකවත් බලන්න මේ භාවනා මධ්‍යස්ථානට එහෙම දීලා තියෙනවද කියලා භාවනා කළ විවේක වෙන්නේම කවුරු හරි කාටවත් ආධාර කරලා තියෙනවද කියලා එව්වා නැහැ ඒගොල්ලෝ දෙන්නේ අර සංවිධානයට මොකද ඒගොල්ලෝ දන්නවා මේ මනසේ තියෙන දොම්නස් සොම්නස් දෙක අනිවාර්යයෙන්ම නඩත්තු කරන්න ඕනේ. ඒ නඩත්තු කිව්වේ නැත්නම් ඒගොල්ලන්ට බිස්නස් කරන්න බෑ. බුදුජානන්සේ පෙන්නන මේ දොමනස් සොමනස් දෙක තමන්ට තේරුම් ගන්න පුළුවන් ගැති වෙනකොට ලෙඩක් තමන් වේදත් තමන් සතිය තමයි බේද. ඔය දෙකොල්ල තුන්කොල්ල එකතු වුණාට පස්සේ මොනම යකෙකුටවත් සතයක්වත් උපයන්න බෑ. මොනම කෙනෙකුටවත් මේකෙන් වෙළඳ භාණ්ඩයක් හදන්නත් බෑ. මොනම කෙනෙකුටවත් මේකෙන් ආයතනයක් හදන්නත් බෑ. ඉතින් මේ නිසා අපි පුළුවන් තරම් විමධ්‍යගත නෙවෙයි තියෙන ප්‍රතිවිමධ්‍යගත වෙන්න ඕන. තනිතනේ තමන්ගේ විවිධක හොයාගන්න එකයි තියෙන්නේ. විවිධකේ පිළිබඳ කතාව කියලා දෙනවා. ඒක කොහොමදත් පොතේ කියලා තියෙනවා. අන්නේ විවිධකයට තියෙන බය. විවිධකයට තියෙන බය අපි හිතනවා විවිධකේ කියන්නේ කොම් වීමක් කියලා. අපි හිතනවා විවිධකේ කියලා කියන්නේ තනිවීමක් කියලා. අපි හිතනවා විවිධකේ කියලා කියන්නේ රැහින් තල්ලු වීමක්. ඒක නිසා අපි ජනප්‍රිය වෙන්න නම් මේ සමාජශීලී වෙන්න ඕන එක තමයි ශිෂ්ටාචාරයේ අද නව මූලික. එංග මේ ඇමරිකා මේ එංගලන්තයේ BBC එකේ මේ ශිෂ්ටාචාරය කියන එකට ඔයනකොට කියන්නේ ශිෂ්ටාචාරය ඉස්ලාම් පටන් ගත්තේ අකුරු ලියපු මිනිස්සුන්ගෙන්. ක්විනියන් අකුරු හොයාගත්ත මිනිස්සු අවුරුදු 6000කට පරණයි. ඒකේ වැඩකාරී කඩේට යනකොට තමන්ගේ ස්වාමිතුරු දීපු බඩු ලයිස්තු ලියලා තියෙනවා. මැටි කෑල්ලක ඒකලේ මැටි කෑල්ල පිච්චිලා තියෙනවා. ඒ නිසා මැටි තහඩුව තියෙනවා. ඒකේ යා සටහන් කරපු හැටි. කඩේ ගිහලා ගේන්න ඕනේ. එදා තමයි ශිෂ්ටාචාරය පටන් ගත්තේ. උපරිම ශිෂ්ටාචාරය කවුද? ඇමරිකාවේ බ්‍රිජට් බාඩෝ. දක්ෂම නිලිය. යා තමයි ශිෂ්ටාචාරයේ ඉහළම මුදුන් පෙත්තේ. යා තමයි ඔක්කොම අපට කියලා දෙන්නේ. යා තමයි අපට මේ උපමාන පිටලා දෙන්නේ. මෙන්න මෙයා ඉන්න තාලෙට ඉන්න පුළුවන් නම් ශිෂ්ටයි. බුදුරජාණන්සේගේ නමක් මුල ඉඳලා අග දක්වා කිසිම තැනක නැහැ. මේ හැදිච්ච මිනිස්සය කියලා ඉස්තුවත් නැහැ. ඉතින් අපිත් කරන්න දැන කොහොම හරි අනේ එංගලන්තෙට ගිහිලා දැන් එංගලන්තෙට ගියාම අපේ අක්කු එංගලන්ත කාරණට වැඩි අපක්. ඔබ hinaවයා. එංගලන්තෙට ගියාම අපේ කට්ටිය තමයි එංගලන්ත ක්‍රමයේ අපට කියලා දෙන්නේ. එංගලන්ත මිනිත්තු හරීම සරලයි. හොඳටම දැනගන්න ඉංග්‍රීසි එංගලන්ත කාරය ඉංග්‍රීසි දන්නේ නැහැ. ඉංග්‍රීසි ගිහිලා අහන්න ව්‍යාකරණ මොනවාරි කියලා උඩ බිම් බලනවා. අපේ මනසට කිව්වොත් එහෙනම් ওই උච්චාරණය කරන වැරදි ඕකට මෙහෙම කියන්න ඕනේ මෙහෙම ගන්න එංගලන්තෙන් දෙන්න එපා එහෙම නැත්තම් ඔයා ඉන්දීසල ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න අපිටත් විල්ලෙජ්ජයි කියලා අපේ මිනිස්සු ඉංග්‍රීසි ව්‍යාකරණ උගන්වන එංගලන්තේ ගිහිල්ලා මෙහෙතු කරනවා සුද්දෙක් හම්බෙලා බැරි වෙලාවත් අහන්න මේ වචනේ මොකද්ද කියලා උඩින් බලනවා මුගටි යෝක අපිට වැඩන්නේ අපි ඉපදුනේ මේ ඉංගල ඉංග්‍රීසි කිසිම දෙයක් දන්නේ නැහැ ඒ වගේ ලන්ඩන් කොහෙද තියෙන කියලා ඇහුවොත් ඒ ලන්ඩන් ඉන්න එක දන්නේ නැහැ ඌට වැඩන්නේ වතුර ඉන්න මාළුවා දන්නේ වතුර කියන්නේ මොනවයි කියලා. අපි යන්න ඉස්සෙල්ලා මේ නටන නැටිල්ලත් ඒ ගියාම කරන අපිට පේන දේ දිහා බලනකොට මේ ශිෂ්ටාචාරය කියලා අපේ ඔළුවට දාලා තියෙන මේ හරුපේ දිහා බලනකොට ඒ ඒ උගන්නන හැම එකකම ලේචි. උ මොකද්ද පහත් ආසාවකට මේ අපිට උගන්වන්න දෙන ශිෂ්ටාචාරය කියන්නේ මොකද්ද? බුදුරජාණන්සේ කියන ශිෂ්ට වෙන්න ඕන කැලේට ඵලයක්. වනචර වෙයා. ශිෂ්ට වෙන්න ඕන ගහකොළට ඵලයක්. ශිෂ්ට වෙන්න ඕන හිස්තැනකට ඵලයන් කියලා. ඉතින් මේ පණිවිඩය අපට මේ මේ ජීවිතය ඇතුළත හෝ තේරුම් ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් රජුන් ලවා කියවන්න පුළුවන් නම් සීතුරුන් ලවා කියවන්න පුළුවන් නම් ඇමතුරුන් ලවා කියවන්න පුළුවන් නම් අධ්‍යාපනඥයන් ලවා කියවන්න පුළුවන් නම් මේ උපත්තියම අපිට හම් වෙච්ච මේ හුදකලා වගේ කරන්න දන්නේ නැති නිසායි මේ ජග් ගහන්නේ කියලා මේ ආරක්ෂක ක්‍රම මේ ඔක්කොම රක්ෂණ සියල්ලම හම්බෙලා තියෙන්නේ තමන් ගැන විශ්වාසය නැතිකම නිසායි හැබැයි ඒක වෙලා තියෙන්නේ ඒ තමන්ගේ විශ්වාසය කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වලින් සාක්ෂාත් කරන්න කරන්න තමයි විශ්වාසය වැඩෙන්නේ. අපි එහෙම නැත්නම් ගොඩාක් ඔය ආරක්ෂක හමුදාවල් තියාගෙන සෞඛ්‍ය සංරක්ෂණ තියාගෙන මොන જાති කරන්න යන්නෙත් ඒකට විශ්වාසයක් තියෙනවා ඒක ඇත්තටම භාවනාවට වඩා හොඳයි කියලා. ඒක නම් වළක්වන්න බෑ කොහොමද? එකම සතුටු කාරණාව ඒ තරම්ම බාහිර දේවල් විශ්වාස කරමින් භාවනා කරන එක නම් පත්ක දෙල්ල වඳින්න වටිනවා. අර ඔක්කොම තීටි පොඩ්ඩක් හරි වෙලා භාවනා කරන එක. එකයි ඉල්ලන්න තියෙන්නේ. එකයි බගෑපත්තේ තියෙන. ඔය භාවනා නිජපතා කරන්න. දවසට විනාඩියක් හරි කමන්නේ. ඔය මොන්දි සියලු සැප තිබුණත්, සියලු දුක් තිබුණත් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක තමම මේ ඉඳගෙන ඉන්නේ හිටගෙන නෙවෙයි කියන එක නැත්නම් මේ ආස්වාස කරන්න ප්‍රසවාස නිවේ කරන්න කියන මේ කාරණාව දවසට එක චිත්තක්ෂණයක් හෝ විනා තප්පරයක් විනාඩියක් හෝ එක දිගට කරනවා නම් ඒක බුදුරජාණන්සේ දකිනවා රත් වෙච්ච වීකින් බටර් කැල්ලක් කපනවා වගේ ඒ විනාඩියට පුළුවන් අපේ ওই තියෙන බහුමත කවදා හෝ පිට්ටිකත්වා පරිබාහිර කොටද පැත්තක දාලා පැත්තක දානවා සැප දුකයි සෝමනස දෝමනසයි සේරම මේ නිකන් විලංගු මාංචු විලංගු බරු මේක නෙවෙයි දැනගන්න තියෙන්නේ මේ දෙක මැද තියෙන මේ අදුක්කම සුඛය උප්පත්තිම අපිට හම්බෙච්ච මේ විවේකය අගය කරනවා කියන එක තමයි මේ රජුරවන්ට රැඳෙලා තියෙන්නේ චතුත් අධ්‍යයනය ලැබුවත් රාජ්‍ය විචාරියම් කටයුතු නිසා මේ විවේකයේ පිණිස එළියට යන්නේ එළියට ගියාට පස්සේ එයා දැනගන්න යන්නේ මේ සැප දුක දෙකේ ගන්න දෙයක් නෑ රජුරව දන්නවා මේ දෙක එහාට ගියාට පස්සේ මේ උදකලාව ලැබිච්ච ගමන් ඊට තේරෙන පටන් අර ගන්නවා මේ මේ උපේක්ෂාවක තියෙන වටිනාකම සැපටත් දුකටත් ඒ දෙක අතරමැද තියෙන අදුක්කම සුඛයටත් ඒ සමසිත ඒකදී ඇත්තටම අෂ්ටලෝක ධර්මේ කම්පාන වෙනවා කියන කතාව කියනකොට සැප දුක දෙකේ සමසිත පැවැත්වීම අහලා තියෙන උඟ දෙනෙක් මේ අදුක්කම සුඛයේ විශේෂ කටයුතු කිරීම බුදු කෙනෙක්ගේ මාල දැනගන්න. යම් වෙලාවක කවුරු හරි ඒ සැපත් නැති දුකත් නැති ඒ මධ්‍යම තත්ත්වයටපත් වෙන්න නම් එයාගේ හිත චතුත්ථ ධානය මට්ටමේ හෝ උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ධාන සමාධි කියන විදිහට උපේක්ඛාවෙන් සහ සතියෙන් පිරිසිදු වූ චතුත්ථ ධාන සමාධිය ලැබෙන්න ඕනේ. එතන විපස්සනා වෙදී තමන් භාවනා කරන මූල කර්මස්ථානයේ ඕලාරික අවස්ථාව, මධ්‍යම අවස්ථාව, සුකුම අවස්ථාව කියලා අන්නේ අවස්ථා තුනෙහි පෙරලිය නැත්නම් විපරිණාමය ඇතිව නැතිව යන ගතිය විශේෂයි සමහිත පවත්වන්න පුළුවන් මේ ඕලාරික ආස්වාද ප්‍රසවාසයේ මේ මධ්‍යම ආස්වාසයේ ප්‍රසවාසයේ මේ සුකුම හෝ සුකුමතර ආස්වාද ප්‍රසවාසයේ කියලා මේ තුنين එකක්වත් කිසිම සපත් දුකක් පෙන්වන්නේ කිසිම දියුණුවක් පෙන්වන්නේ තුනටම සමහිත දාන්න පුළුවන් නම් ඒතකොට කියදැයි විපස්සනා චතුත්ථ ධානය කියලා උපේක්ඛා සති පාරිශුද්ධියෙන් චතුත්ථ ධාන සමාධි. ඒකිනොට ආය ආශ්‍රද ප්‍රසස්ය ගොරෝසු වෙනවා. ඒතකොට දන්නව ගොරෝසුයි කියලා. ඒක ගැන කලබල වෙන්නේ නැතුව බලනකොට මධ්‍යම වෙනවා. ඒතකොට දන්නව මධ්‍යමයි. ඊට පස්සේ ආය ඒකම සංසිඳන. ඒක දන්නව සංසිඳුණයි කියලා. ඊට පස්සේ සංසිඳුණාට කියලා ඒක දිගට හිටින්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. ඒක විසින්ම ආය ගොරෝසු වෙනවා. අනේ ගොරෝසු වීම සහ සංසිඳීම කියන දෙකටම සමසිත පැවැත්වීම කියනවා කියන එක අමාරුයි රාජකාරියක් කරන ගමන් කරන්නේ. එතකොට හිතන්නේ එක්ක විවේක වෙන එකමයි හොඳ. උස්සන සියරසියක් නැති වෙන එකමයි හොඳ. එහෙම නැත්නම් ගොරෝසුර තියෙන එකයි හොඳ ඒක අල්ලන්න පුළුවන් නිසා. ආදි වශයෙන් හිත මත්ෙච්ච හිත උපමාන හදන්න හදනවා. මේ දෙකටම සමහිත කියලා කියන එක සාමාන්‍ය මනුස්ස ලෝකේ පවතින සම්මත සත්‍යයේ සත්‍යයක් නෙවෙයි. භාවනා කරන යෝගාවචරයට විතරක් බුදු කෙනෙක් කියලා දෙනවා. උපේක්ෂාවෙන් සහ සතියෙන් පාරිශුද්ධ වෙච්ච මේ සමාධියේදී නිශ්චල වුණොත් චංචල වෙනවා. චිත්තල භාව චංචල භාව සාපේක්ෂයි. චංචල වුණොත් නැවත නිශ්චල වෙනවා. මෙන්න මේ චංචල නිශ්චල භාවයේ නොසැලෙන මනසක්. එනතන් කම්පන වෙන මනසක් කියලා කියන්නේ සාමාන්‍ය මනසක්, මනුෂ්‍ය මනසක් නෙවෙයි. ඒ එන්නේ මානසිකත්වයේදී ආශ්වාස ප්‍රශ්වාසයේ හෝ විනාරමුණක් ඇවිල්ලා කලබල වුණත් නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසෝ විනාරමුණු කිසිත් නැතුව හිත විවේක වුණත් අන්නේ දෙක વિશે නොසැලෙන මනසාවොත් මායя මොහොනේටපත් වෙනවා. මාර ප්‍රමෝහණං කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන නිසා මෙන්න මේ දෙක උපයලා ඒක පිළි විශේෂ දක්වන මේ ආකල්පමය දෘෂ්ටියට සංකල්පයට විපස්සනා කියලා කියනවා. ඒක තමයි විපස්සනා කියලා කියන්නේ. විපස්සනා කියන්නේ සැප වේදනාවක් නෙවෙයි, දුක් වේදනාවක් නෙවෙයි, සැප දුක දෙකේ මාරු වීමක් නෙවෙයි ඒකට නොසැලෙන ගතිය. ඒක විනිවිද දකින්න ගතිය. එහෙම නැත්නම් ඉදිකේ මුල මැ다가 දකින්න ගතිය. ඒකෙදි මතක තියාගන්න ඕන සැපක් આવොත් ඒ සැපය කිසිම ශේෂයක් ඉතුරු නොකර 100%ක් වනතියි. ආයකට වෙන කිසිසේත්ම බාහිර මොකක්වත් ඕනේ. ඕන දුකක් આવොත් ඒ දුකය කාගවත් උදව් උපකාරයක් නිర్ణයක් මොකක්වත් නැතුව කපුරු පිච්චෝගේ 100ක්ම නැති වෙනවා ඇඟිලි ගැහුවේ නැත්තම් ඇඟිලි ගැහුවොත් ඇඟිලි ගහව ප්‍රමාණයට දුක ඇදී ඇදී යනවා සැපේ නම් එහෙම ගතියක් ඇත්තෙත් නැහැ සැපේ ඔච්චම් කරන මනසට උප්පණ්ඩරය කරන මනසට විහිළුවට ලක් කරනවා ඔබ මේ මොකක්ද අල්ලා ගන්න හදන්නේ කියලා ඊටා මේ දුක බෝ කරන ක්‍රමයට තමයි අද අද කියන ශිෂ්ට සමාජයේ හැම අංගෝපාංගයක්ම තියෙන සමාජයේ හැම අංගෝපාංගයක්ම තියෙන්නේ පැමිණිච්ච දුක හූරගෙන ගන්නයි දුකක් ඒකල වෙලා රජෙන් ඇති කරනවා. රජේ තියෙන එකට දුකක් ඇති කරලා මිනිස්සු බය කරලා ඒ බය කරන සමාජයේ බය නැති කිරීම සඳහා විවිධ සංවිධාන ඇති කරලා ඉතින් සමාජයේ රකින් සමාජයේ ගතියක් තියෙනවා ආණ්ඩුව දන්න ගතියක් තියෙනවා මිනිස්සු බය ඉන තාක්කල් පාලනය කරන්න ලේසි. ඒ මොනවා හරි වලියක් අදිනවා. මොනවා හරි එකක් බය කරලා මිනිස්සු තියාගෙන ඉරපුවා පාලනය කරන්න ලේසි. එතකොට ඒගොල්ලන්ට ඕන විදිහකට මේ ආදායම් බදු පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ ඉස්සරහට විශාල බයක් එනවා. ඉතින් හැමදාම කියන්නේ මේ සමාජයේ අන්තිමට පිරිහිලා කියයි මේ හිටානින්ද විශාල ලෝකාන්තයක් එන්න හදනවා. নানা ආකාර බය ගැනක් දානවා. මේවා කරන්න බෑ තනි මිනිහෙකුට. කරන්න විශාල ජනමාධ්‍ය තියෙන්න ඕනේ, පූර්ව සංවිධානයක් තියෙන්න ඕනේ. පෙරදක්මක් තියෙන්න ඕනේ. ඉතින් මේකට තියෙන එක උත්තරේ තමයි කවුරු මොන જાති කිව්වත් ඒවා නාහා ඉන්න මනුස්සයට මොන විදිහකින්වත් මානසික ආතතියක් එන්නේ. දෙක ඇහුවත් අපි කායික ලෙඩක් තියෙනවා කියලා මානසික ලෙඩ තියෙනවා එක කියන්න අමාරුයි. මේ මම දැන් මෙතන ඉන්න එකට ඕකේ බලපෑමක් නැහැ. ඒක තමයි උත්තරේ. ඒක තමයි ඔය උපති විවේකයට තියෙන උත්තරේ. ඒක සඳහා කායි විවේක දිනුනොත් හොඳයි. මේ අතපිට කටක් දාගෙන අඬාගෙන දොඩාගෙන ඇලි ගලි වාසය කරනකොට වැඩිය අතේ දුරින් කවුරක්වත් නැත්තම් හොඳයි. ඒ වගේම තමයි නීවරණ ධර්ම තියෙනවා නම් කාමච්ඡන්දෙට හිත ඇදෙනවා. එතකොට ඉතින් নানা ආකාර බය ගොඩ පෙරක දෝරු ගෙනත් දාන ඔළුවට. ද්වේෂය තියෙන කොටත් එහෙමයි. මේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙක නැත්තම් දුක පේනවා දුක තියෙනවා. සැප පේනවා සැප තියෙනවා. ඉතින් ඒක විසීම නැතිලා යන මොකට මේකට ඌලියම් කරන්නේ. පිළියම් කරන්නේ. ආහනේ ගති ආවට පස්සේ අපි මේ තියෙන අපි කියමු යම් ආකාරයකට සාධාරණීකරණය කරන්න පුළුවන් සැප දුක් දෙක තියෙද්දී හිතින් බයට හිතින් සැකේට විඳවන විඳවිල්ල දිහා බලනකොට පෘ탁ජනයාට ආණ්ඩුවෙන් පඩිවන්න වටිනවා. පින්පඩියක් දෙන්න වටනවා. අනේ මේ අහ කන සේරම ඔළුවේ දාගෙන දුක් විඳගෙන ඔක්කොම වෙනුවෙන් Tamange පැත්තක තියේදී අර භව රාගයක් දාගෙන මිනිසුන්ගේ සැප දුකත් අල්ලගෙන අතීත අනාගතයත් මේකේ දාගෙන අතන මෙතනත් මේකේ දාගෙන අරයමයත් මේකේ දාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් සියල්ලටම උත්තර හොයන්න හදන කෙනෙක් වගේ කටයුතු කරන දිහා බලනකොට ਸਰුවචනාංශය සඳහන් කරලා තියෙනවා. ਸਰුවචන් වහන්සේ තම පහළ වීමම ලෝකේ මේ බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා මේ උඹලා විඳවන්නේ මේ මම කියාගෙන අල්ලාගත්ත මේ පඳුරේ දුක් උඹට ඔච්චර විඳින දෙයක් දුකක් නෑ ඒක දිහා බලපන් පාරි වෙලා ඒක තැනක ඉඳගෙන මම දැන් මෙතන ඉන්නවා කියලා බලනකොට කවදාකවත් නොදැරිය හැක්කෙන්නේ නෑනේ එනදී දරන්න පුළුවන්. ඒ තරමටම මේ වර්තමාන මොහොතේ සැප පෙන්වන්නේ බුදු කෙනෙක් උපදිච්ච නිසා. ඒසා එන්න තියෙන බොහෝ දුක් අයින් කරා. ඒ වගේම සර්වචන් සඳහන් කර තිනවා බහුන්නම් වතසෝ භගවා සත්තානං දුක් සුඛා උපහත්තා. ඒක චුල්ල සත්‍යක සූත්‍රයේ තියෙන්නේ. ඒකේ සඳහන් කරන කියනවා මේ වර්තමානයේ ඉන්න එක කම්මැලිකම නීරසකම පාළු ගතිය කියලා මෙතෙක් ප්‍රතික්ෂේප කරා. බුද්ධ ඇදහිල්ලෙන් ඕක අදාහගනින් ඕක සෝමනස්යක් කරගනි. ඕක ප්‍රමෝදයක් කරගනි. සාතයක් කරගනි. කාය කායගත සති සාත සහගතා කියලා කියනවා. මේක සැපක් කරගන්න. එතකොට මේ මේ ලෝකේ ලබන්න බැරි සියලුම සැප සම්පත් මේ වර්තමාන මොහොතේ තියෙනවා. ওই දෙක පෙන්වන එකයි සර්වචනන්සේගේ කෘත්‍ය කියලා අපි බුදුන් අදහනවනම් එහෙම නැත්නම් ශ්‍රද්ධාවක් ඇති කරගන්නවනම් හැම වෙලාවෙම බුදුන් එක්ක ඉන්නේ. වර්තමාන මොහොතේ ඉඳලා සතුටින් හැම වෙලාවෙම බුදුන් එක්ක ඉන්නේ. වර්තමානයේ තොරව තැවෙන වෙලාවක අනේ අම්මේ බුදුහාමතුරු මේක කියලා දුන්නේ නැත්නම් මේ තැවීම මමයා කරගෙන මේ තැවීම මතරේ මම මේ පෙට්‍රල් පුච්චන්නේ මොන තරම් මෝඩකමක්ද මේ මොන කරන්නේද මිනිස්සු ඔක්කොම කරන්නේ ඒකනේ නමුත් මට එහෙම කරන්න ඕන කමක් නෑ ඔක්කොටම හොර ජීුණාට මට හොරි අදා ගන්න ඕන කමක් නෑනේ මට ජීවත් වෙන්න පුළුවන් කියන තරමටවත් ඒ ධර්මය මේ සාක්ෂාත් කර ගැනීම අස්පනා අපිට දැක් ගැනීම කරනවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඒක සඳහා අපිට ওই තරම්ම දැනුමක් අවශ්‍යද කියලා. ওই තරම ප්‍රස්තාරම් දෙන්න ඕනද කියලා, වගු හදන්න ඕනද කියලා, කටපාඩම් කරගන්න ඕනද කියලා, මතක තියාගන්න ඕනද කියලා. ඇහෙන්න රඟෝනේ මේක ඇත්ත. ඒකට සූතමේ ඥානය කියලා කියනවා. ඒක ඔක්කොටම ඇහෙන්නෙත් නැහැ. ඇහිච්ච ඔක්කොටම තේරෙන්නෙත් නැහැ. ඒ ඇහිච්ච ටික ක්‍රියාවත් කරන්න අඩුපාඩු මොනවද තියෙන කියලා බලන්න. අපිම මේ වෙන්න තියනවා කියලා හිතාගෙන දුක් ටිකකුයි අනුන්ගේ දුක් ටික කොයි අතන මෙතන තියෙන දුක් ටික උන අපිට බාධා කරන්නේ වර්තමානයේ මොකක්වත් නැහැ. එමෙ පිහලා අරින තරම් බැඳිලා මොකක්වත් නැහැ. ආන්නේ නිසා මේක හදාගත්තොත් මේ රජ වෙන්න ඕනේ නැහැ. චතුත් අධ්‍යානම ලබන්න ඕනෙත් නැහැ. මොකද රජ වෙච්ච චතුත් අධ්‍යාන ලැබපු කෙනෙක් කරු ප්‍රකාශයක් අරගෙන මේ ඉදිරිපත් කරන මේ ගාතාවෙන් තමයි ලබලා තියෙන අත්දැකීම් තා පොතේ දැනුම ගොනු කරගත්තොත් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් හැම වෙලාවෙම භාවනා කරන්න ඕනේ හැම වෙලාවෙම බණ අහන්න ඕනේ හැම වෙලාවෙම ධර්ම සාකච්ඡා කරමින් මේ අපි තනවා වඩාගත්ත බීජයට ඒ අනුග්‍රහ කරන්න ඕනේ ගොවියෙක් මේ හේනක පළවත වැවෙන්න කරන අනුග්‍රහය වගේ නිතරම වැට බැඳලා පැල් කවි කීයක ආරහත් කිසේ නිදිමරාගෙන හරියට කල්ට යාලට කුයිතම්පත් කරගෙන බීජයට ගිහිලා දාලා තනකොළ ගලවගෙන ඒ මනුෂයා කරන දේ වගේ මේ කටයුත්ත කරන්න ගත්තොත් ඒකට අපි භ්‍රමචර්ය කියලා. ඒකට අපි තපස කියලා කියනවා. ඉතින් ඒක පේන තියෙන කාර්ය බහුල වගකීම් ගයිච ජීවිතයක් කියලා. ඒක විතරයි Tamange අභිවෘද්ධිය සඳහා කරන්නේ. අනික සියල්ලම අනුන් පිනවන්න කරනවා. නමුත් එක එක්කත් මරණයෙන් එහාට එන්නේ මේකේ මරණයෙන් එහාට යන්න ඉස්සෙල්ලම අපිට සාධනීය දේ සාදලා සාකස් කරලා දෙන්න නිසා මේ පස්සේ බුදුරජාන් වහන්සේලාට මේක හේතු කරන්න ගියත් මේ හුදකලාවේ එහෙම නැත්නම් විවේකයේ උපරිම අවස්ථාව කියන මේ උපදි විවේකයට පුංචි ආර්දනාවක් මේකේ තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් මම හිතන්නේ මේ රටකට කෑ ගහලා බණ කියලා මෙවෙන් එච්චර ප්‍රෝජනයක් වෙන්නේ මේ මට්ටමට කරුණු හදාගත්ත කෙනාට මේකෙන් සමහර විටක ප්‍රයෝජනයක් වෙන්න ඉඩ තියෙනවා. එසේ ප්‍රයෝජනයක් වෙනසත් දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි මේ කග්ගවිශාන සූත්‍රයේ අපේ මේ 33 වෙනි ගාථාවට කරන ලද ධර්ම දේශනාව අද මෙතනින් સમાප්ත කරනවා. සියලු දෙනාටම සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම කෙරුවන් සරණයි. දැන් අපි පැයකට වගේ ආසන කාලයක් අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා අපේ දේශනාවාරයේ સમાප්තියට ඉස්සෙල්ලා පොඩි වෙලාවක් අරගමු මේ සම්බන්ධව කීයට කළ යුතු යමක් ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි ඊතාවතාචාදී වාතසජ්ජානා කිරීමේ දේශනා සැසිවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ කටුකුරුල්ලේ ඥානනාත් සාපෘතකගේ දේශනාවේදී පෙරේදා කිව්වා ඕගතරණ සූත්‍රයේදී භාවනා කරද්දී බුදුහාමුදුරුවෝ නැවතිය යුතු තැන නවතෙමින්ද ක්‍රියාකල යුතු තැන ක්‍රියා කරමින්ද කටයුතු කළ බව. ඒකට ඒක අපි භාවනා ජීවිතයේදී කොහොමද අදාළ කරගන්නේ නැවතිය යුතු තැන මොකක්ද? අතිදහන අතිදහවණය කරන වෙලාවල් වල අතිදහවණය කියලා කියන්නේ අධික වීර්ය නිසා මම මේ පරියන්කේදී මට නිවන් ලබන්න ඕන මේ පරියන්කේදී මම සෝවන් වෙනවා කියලා අපි කැසපට ගහගන්න වෙලාවල් එනවනේ. අනේ ඒක අතිදහවණයක් වශයෙන් පේනවා. ඒ වගේ සමහර වෙලාවල් වලට සද්දයක් කරදරයක් තතියක් බඩේ ගම මොකුත් නැහැ හිත නින්දට වැටෙනවා. ඒකට බෑන්ඩ් ඕනේ අවදහවණය කියලා. ඒකට ගිලී ගන්න වෙලාව. අතිධාවනය කියලා කියන තටමනවා මට ඊයේ භාවනා හරියද හරියන්න ඕනේ මොකද්ද කෙරෙන්න ඕනේ කියලා හොය හොයා හොයා තටමන එතකොට ගසාගෙන යනවා දැඟලුවොත් ගසාගෙන ගියා සීතල වුණොත් ගිල්ලා නැහිනවා ඒක තමයි පුත්‍රයන්ාසේ මේ దేవතාවට දෙන පුංචි විග්‍රහය මම යම්මාකාරික අතිධාවනය කියන රැල්ට අහුවලා ගසාගෙන යනවා මම යම්මාකාරිකට අඩු ධාවනයකට ගියා නම් මම ගිල්ලා නැහිනවා මම ගිල්ලිලා හින්නෙත් නැතුව ගසාගෙන යන්නේ නැතුව එතන මෙහා පැත්තේ ඒ උරට නෙවෙයි ගියේ. පල්ලෙහායින් පැත්තට ගියා. අතිදහවනේ අවධානය අයින් කරගෙන ඉතින් ඒක තමයි ලෝකයේ අන්ත දෙක කියලා කියන්නේ. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. මොකද Taman අල්ලගත් එක මධ්‍ය ප්‍රතිපදාව කියලා හිතාගෙන ඉන්නේ. ඒක වළක්වන්න බෑ. ඒ සද්ධාහට අහුවෙන්නේ නැහැ ඒක. පීඩේට අහුවෙන්නේ නැහැ. සතිය සමාධියට ප්‍රඥාට අහුවෙන්නේ නැහැ. මොකද ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්නේ සතියට විතරක්. ඇත්ත කරලා බලන්න ඉන්නවනේ ඉබේ වෙන්න ඇරලා. එතකොට පේනවා කුරේ ගෙවිල වගේ භාගයට ගුණා යන්නේ අඩමාණෙට කියලා. Tamanට තේරෙනවා මගේ ගුණා යන්නේ දැන් මට සිග්නල් දාලා දකුණට කපන්නේ අඩමාණෙට යන්නේ කියලා තේරෙන හැබැයි ඒක පුළුවන් තරම් ප්‍රතික්ෂේප කරන්න අපේ හිත හදන්න. ඒ පේන දේ පව ධර්මය කියලා ගන්න එහෙම වෙන්න පුළුවන්ද? ඒකට සැක කරනවා. මෙතෙක් කරපු ආව ජීවිත පුරාට කරපු බොරුව විකෘතිය අන්තභාගේ ගරු කරනවා. ඒක මොකද මම දන්නේ අර අලුතෙන් පෙන්නන තමන්ගේ පේන අඩුපාඩුව බීජිකාවක් හදා ගන්නවා බයක් චකිතයක් කමඨාන් සුද්ධ කරන 99ක් වදන ප්‍රශ්න තියෙනවා. භාවනා හරියට යන හැම වෙලාවෙම සැක කරනවා. සංස මෙහෙම දෙයක් වුණා මොකද? මේටි ඉස්සලා වෙන්න තියෙන ඔක්කොම වෙලයි කිසිම ලහකහන්නේ ඔක්කොම දන්න කැට කැට බොරු. අලුත් දෙයකට හිත ගිය ගමන් සැක කරනවා. ඒ මොකද මේ අර තමන් ජීවිතය දිහා බලන්නේ තමන් ඉන්න පදනම මුල් කරගන්නේ. තමන් දන්නති කරලාගන්නේ. ඒක අල්ලගෙන යන මනුස්සයාට ධර්මයට යනකොට අනිවාර්යයෙන්ම කංගේ පෙරලෙන ගලක අඟුකම් කැපිලානේ මට්ටම් වෙනවනේ. ඒ වගේ අපේ පෞරුෂත්වයේ තියෙන අනවශ්‍ය කොන් ගෙවෙන්න පටන් ගන්න. ඒක හොම්බකට රිවර්ට් වෙනවා. දැලි වැලි කඩදාසියක් තියලා ඇල්ලුවා වගේ පෙළෙන ගතියක් පේනවා. දරත ගතියක් තේනවා. ඒ වෙන්නේ අර අඟුකම් කපනවා. පෙරලි පෙරලි පෙරලි පෙරලි යන්නේ අඟුකම් කැපුවට පස්සේ පාසි බැඳෙන්නේ නැහැ. පෙරලෙන ගලේ පාසි බැඳෙන්නේ නැති වෙන්නේ හේතුව ඒ කටු කටු වැඩි නම් සර්ෆස් එක වැඩි. එතකොට වතුර හිටින්න තියෙන තැන් වැඩි. වටේට රවුම් නම් වතුරෙන් පීරගෙන යනවනේ. එතකොට පෙරලෙනවා. පෙරලෙන්න පහසුකමක්ද? ඒක පාසෙ බැඳෙන්නේ නැහැ. එතකොට අර පිට තියෙන ආගන්තුක උපක්ලේශ බැඳෙන්නේ නැති එක නෙවෙයි බැඳෙන බැඳෙන කැපෙනවා. බැඳෙන බැඳෙන කැපෙනවා. එතකොට ගල රවුම් වෙනවා. ගල නෙවෙයි කියන ආකාශ වස්තු පවා ග්‍රහයන් බවට පත් වෙනකොට විකෘති හැඩේ රවුම් හැඩයක් බවට පත් වෙනවා. ඉතින් මේ වාතය හැපිලා වාතයක් නැහැ ඇත්තට ආකාශේ. කැරකිලා කැරකිලා කැරකිලා කැරකිලා තාම ආපු ගාම එවුවා උල්කාපාත කියන්නේ විචිත්‍ර විචිත්‍ර හැඩ. විකෘති හැඩ. ඒව කැරකිලා කැරකිලා කල් යනකොට ඒක රවුම් වෙනවා. රවුම් වුණාට පස්සේ ග්‍රහයක් කියලා අඳුරගන්න. මේ පොළොත් එක ඇසුරක් තිබිලා. ඒ වගේ තමයි ග්‍රහය වෙන්නේ අපට අපි කල් බහගත්ත කෙලස් ටික තමයි. ඒව කොහොම හැඩයක් තියෙනවා මම රාගයට කැමති නැත්නම් සද්ධාවට කැමති මම ප්‍රඥාවට කැමති. එක එක එක දැටි ඒ මනසට ඒකෙන් තමයි ලෝකෙ පේන්නේ. බුදු හැම පේන්නේ නැහැ. සතියෙන් කරන්න දන්නේ ඒකේ ඇදේ පෙන්නලා දෙනවා. ඉතින් එයා ඇදේ වහන්න ගියොත් පිස්සංකොට වෙනවා. ඒක ඇදයක් තමයි. සත්පුරුෂයෙකුට අහලා මේ ඇදේ ඇදේ වශයෙන් දන්නේ ඒක ඇත්ත ඇති ඇති දැකීමක් කියලා තේරුම් ගන්න තරම් අපිට ආරම්භක පෞරුෂත්වයක් නැහැ. මානසිකත්වයක් නැහැ. ඒත් පෞරුෂත්වයේ මූලික ප්‍රභවය තියෙනවා. භව සම්පත්‍ය තියෙනවා. ඒක අලුත් කරලා පණ ගසලා දෙන එක තමයි මේ දාන සීල භාවනා නැත්නම් සීල සමාධි ප්‍රත්‍යාවලින් කරන්නේ ඉහළට යන්න යන්න යන්න මේ නෝට් එක දාලා අල්ලන්නේ මුලින් මුලින් තමයි ඔය ගුරුසු ගුරුසු දාලා රාස්පෝ දාලා මඳින්න මුලින් පවුනට ඒත් කැපෙනවා ඒ කැපිල්ලට අපි හරි බයයි මගේ රුචි අරුචිකම් ටික මගේ පෞරුෂත්වය මගේ මනාපමනාපටි කියලා මේ පුළුවන් තරම් මෙයාගේ වෙන් කළ තියන්නේ හදන්නේ ඉතින් එතකොටම අපිට නිකම් එනවා මේ මම මම නොවේ කියලා කොටසක් ආරක්ෂා කළ යුතු කොටසක්. ආරක්ෂා කළ යුත්තක් තියෙන තාක්කල් ඒ මනුස්සයා තාම මේ මෙරි මෙරි සංසාරේ ආපහු වෙන જાති මිනිස්සු. ආශකන දැඩි එක චිත්තක්ෂණ සීරතියක් පිරලා තියෙන්නේ. ඒකට ලැහැත්තිලා ගියා නම් ඒකට අලසු මොනක්ද දාන්න ඕනේ. කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඔක්කොම කියන්නේ මේවා ව්‍යවස්ථාගත කරලා තියෙනවා මේවා ඉස්සරහට අරස වෙලා තියෙන්න ඕනේ මේ પરම්පරාව තියෙන්න ඕනේ ඉතින් මේ ඔක්කො ඔක්කොගෙම නිත්‍ය සංඥාව. හරි අමාරුයි. එන්න සෙහෙල. දැන් අර මම විද්‍යාවේ යන විතර තමයි යන්නේ. ඒ සුජාත තාවස්තුමා විස්කර්ෂය කරපු දිහා බැලුවාම මේ එනේ මම අයවුරු දවසානේ මුදෙන් ඉස්සර දවසේ හිටපු ලෝකෙ හිටපු මණ්ඩපෝෂෙන් කහුවෙච්ච ප්‍රශ්න කියන්නේ විතරමට මන්ට කොහෙද නැවෙච්ච කෙනෙක් නේ ආහාර වශයෙන් ආහාර වලින් නැත්තම් නැතිලා කන්නතුව මන්ද පෝෂණයේ කායික වශයෙන් තිබ්බ ඒ උත්තරය බුද්ධියෙන් පහළ උපරිමයටපත් වෙනවා එතකොට අපිට කිසිම මේ දෙකේ සම්බන්ධයක් නැහැ දෙන්න නැත්තම් අද අපි පෝෂණය අපි පෝෂණය වෙනවා සාමාන්‍යයෙන් මේ ඕනේ ඒකට තමයි කරගන්න පුළුවන් කියන්නේ ඒක මේ සංකල්පයේ පාරමිතා ශක්තිය නිසා ඒක දුන්නේ. ඒක ඇත්ත නෙවෙයි. මොකද බුදුරණවහන්සේ අන්තිම දවසේ නෙවෙයි පෝෂණය කරන හිතට තමයි ආහාර ගන්න පටන් අරගන්නේ. මම ඕලාරික ආහාර ගන්න ඕනේ. ශරීරයේ දුක් තීමේ මේ කරන්න බෑ කියලා කලියව පටන් අරගන්නේ. පටන් අරගන්නකොට තමයි පස්සකමන තරහ වෙලා යන්නේ. සැප ආයත් මේ කුමාර කුමාර චපවලට ගියා. මනුෂ්‍ය වෘත්‍ය අතහැරියා. මධ්‍ය ප්‍රතිපදාව කියන එක යා දැක්කේ සුඛෝභෝගී දෙයක් විදියට. ඒක සාධාරණීකරණ බුදුරජාණන්සේ සඳහන් කරනවා මම සැප විඳින වෙලාව මට ධ්‍යාන සැප තිබුණා. මගේ සැප ප්‍රතික්ෂේප කරා කුමාර සැපත් ප්‍රතික්ෂේප කරා ධ්‍යාන සැපත් ප්‍රතික්ෂේප කරා. ඒක සැපයක් කියලා හිතලා ඉතින්දී ওই මහදත්තක සූත්‍රයේ කටුකුරුන් දිසාංශයේ ගිය පාර දේශනාවේ සඳහන් කරනවා ඒ තාපජය කල්පනා කරන සිද්ධාර්ථ තාපජය මේ තස්ස සුඛං න භයාමි ඒ සුඛයට බය වෙන්නේ ඒක ධාර්මික නම් පාපෙන් කරනවා ඒ සැප ප්‍රශ්නයක් නෑ කියලා බාර ගන්න. ඒක පස්සක බහනට බැරි වෙනවා. පස්සක බහන හිතේ මේ කුමර කුමර සැපේ හිව්වයි. ඊට පස්සේ තමයි ඒ මධ්‍යම ප්‍රමාණය කය වැඩුණාට පස්සේ තමයි එයාට මේ අවබෝධය ඇති වෙන්නේ. ඔය කියන විදිහේ අන්තිම දුකටපත් වෙලා ඉන්න ටික පිළිබඳව ලෝකයේ තියෙන පරිශීලන තමයි මේ මරණපය අත්දැකීම. මරණපය අත්දැකීම වලට අනුව මනුෂයා කායික දුකටපත් වෙලා නැති වුණාට ජීවිතය අතහරින්න හිතලා ඉවරයි. මේ කය මොකක් හරි දෙයකින් ලෙඩ වෙලා. මරණ වේලාවේදී මේ මනසට සම්පූර්ණ ප්‍රඥාව තියෙනවා. මේ කයෙන් ගැලවිච්ච ගමන් අඩේ. හරි නිකන් සරංගලේ නූල කඩලා ගියා වගේ සියල්ල හොඳට පේන්න පටන් අර ගන්නවා. මේ ශාරීරිය හරහා නොවි. ඒකේ ඊයේ කටුකුරුන්දේ සාංශිකේ බණේස් කිව්වා මේක මම කියාගත්ත ගමන් ලෝකේ පටල වෙනවා. මේක මම කියාවේ නැත්නම් ලෝකේ තියෙන හරියක් තියෙන දුක විතරයි. මේ සැප දුක දෙක තේරෙන්නේ මම හරහා ලෝකේ බැලුවා. මම හරහා බැලුවා. තමම මම මේ ලෝකෙට ඇවිල්ලා ඉගෙන ගත්ත පච ටික හරහා වැළුවා. එතන මානෙදි හරහා වැළුවා. නැත්තම් ලෝකේ තියෙන හරියක් තියෙන දුක. ඒ නිසා ගෙවෙන හරියක් ගෙවෙන දුක. එයා සියල්ලම ගෙවම් කරන්න, ගෙවම් කරන්න කියන්නේ දුක ගෙවම් කරනවා. නැත්තම් හට ගැනීමට කැමති වෙනවා කියලා යම් කිසි දෙයක් කියනවා නම් දුකේ හට ගැනීමට කැමති වෙනවා. එචා ගෙවම් කරන හරියක් ගෙවම් වෙන්නේ දුක නා. Nirodhe තමයි සත්‍යක් වෙන්නේ. නිරෝධ ගාමිනී ප්‍රතිපදා තමයි තපස කියන්නේ. මේ තියෙන සියල්ලම ගෙවෙන්න ඕනේ. ඉතින් ඒක අපි තටමඬ ඕනේ ගෙවෙනවා. පිළියම් කරන්න හදන්න යන්න එපා. ආයෙ මේ කඩාගෙන යන බැම්මට ගල්ලා හේතු කරන්න යන්න එපා. ඕ ගන්දරෝ කඩාගෙන යනවා ඕක. මේක බලන්න බෑ. සංවිධානයක නම් කොහොමඩක්වත් බෑ. පුද්ගලයෙකුට පුළුවන් බලන්න ඒ පුද්ගලයා වුණා බනෝට සංවිධාන දෙන්නේ නැහැ යාට කරන්නේ. සංවිධාන කියන ඔහොම කරන්න එපා මේක කොහොම හරි කල්පවතින තියෙන්න ඕනේ. ඊ සාසනේ හරි රකින්න ඕනේ. ආගම ජාතිය රකින්න ඕනේ කියලා. ඉතින් ආයෙ දඬු මුගුරු අරගෙන ලේ රත් කරගෙන දඟලනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම මෙතන ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ මම දැන් මෙතන කියලා බුද්ධ ආගමේ නෙවෙයි වෙන්නද කියනවා. බුද්ධ ආගමේ වෙන්න බෑ කියනවා. අසරයි ස්වාමී. ඇදිලිග ස්වාමීනාස කාමරාග අනුසය කියන පොඩක් ඇදිලිග තමයි කාමරාග අනුසය කියන්නේ භාවනාවේදී කාමයේ කෙරේ අපේ තියෙන ආශාව. කාමයේ ලැබෙන්න ඉස්සලා තියෙන එක. කාමයේ ලැබෙනකොට ඔළුව උස්සනවා සර්පයාට පණේනවා. නැත්තම් ඒක කෙලෙසයක් නෙවෙන්නේ නැතුව බුදියාගෙන ඉන්නවා. ඒ නිසා ඒ අනුසය කියලා කියන්නේ නිදාගෙන ඉන්නේ. ඒ කෙලෙසයට අවශ්‍ය පරිසරය ආපු ගමන් ඒ ඔළුව උස්සලා ඒන කෙලෙසයට රජ කරවල උද්දීපන අර්ග හැඩේ වෙනස් කරලා වෙන භූමිකාවකට ගෙනියලා සම්පූර්ණ පිනවනවා. නමුත් ඒක යනකොට එන දුකක් තියෙන එක වෙන්නන්න නැත්තරනට මෙයා ඇස් මායා කරනවා. ඇස් බඳුන් කරනවා. දෘෂ්ටි මායා කරනවා ඒ මැජික් කාර්යය. ඉතින් ඒක ඒක බැලු බැලමට පේන්නේ නැහැ. බැලුමක් නෙවෙයි ඉතින් බත් කන්න එපා නැත්තම් කොහොමද දුක් බඩගින් දුක නැති කරන්නේ. ඇඳුම් අඳින්න එපා ඒක නැත්තම් කොහොමද හෙලිවැලි දුක නැති කරන්නේ. එහෙම නැත්තම් ගියක් දොරක් තියෙන්න එපා නැත්තම් කොහොමද මේ ඍතු විස වාය නැති කරන්නේ. නැත්නම් ඒක ඕනෑමට වැඩි කනවා කියන එක. අඳින මේ ඕනෑමට වැඩි සුඛෝපභෝග වෙනවා කියන එක. ඒකට ඒ කාමරාගානුසේ මට්ටම පෙන්වන්නේ. යාට පෙන්වන්නේ නැහැ මෙතරක් ඇති කියන එක කවදාකවත් කාමරාගානුසේ දෙන්නේ නැහැ. ඇති කියමනක් පෙන්වන්නේ නැහැ. මේ ඇති මෙච්චරක් ප්‍රයෝජනෙයින් හර සුඛෝභෝගී කියන ලයින් එක පෙන්වන කෙනා මේ ආර්යයන් වහන්සේ. යම් කිසි කෙනෙක් ලයින් එක පේන්නේ නැත්නම් මල පයින්නවා නම් ඉර පයින්නවා නම් කියන්නේ කාමරාගෙත් නතු වෙලා. ඉතින් මේ මනසට ඉතින් අර මිදුක පිළිපස්ස යන මුවා වගේ උහිලවනෝ. යාට තේරෙන්නේ දුවට දුවන්න මිදුක දුවනවා කියලා. මිදුකයි තමන් අතර දුර කවදා සමීප වෙන්නේ නැහැ කියන එක මිදුක පිටපන් තියෙන මෝඩකම නිසා පේන්නේ නැහැ යාට. ඉතින් දුවල දුවල දුවල දාඩිය ටික දාලා ඇඟේ තියෙන වතුර ටිකක් තුල මැරෙනවා. නමුත් එයා ඉතින් ආගමන අපෙන්නේ. ඔගේ කාමරාග අනුසය බැලු බැලමට කෙලස් නැහැ. ඒක සාමාන්‍ය මහා හොර මුලක මහා හොරා වගේ. කවදාවත් හොරකම් කරන්නේ නැහැ. එයා තමයි ඔපිනියන් දෙන්නේ. හැබැයි හොරකම් කරන එක එහෙම ගියොත් බෙල්ල ගහලා දානවා. මරනවා. කතා දෙකක් නැහැ. හැබැයි මිනිහා ෆුල් ජෙන්ටල්මන් යනකොටවත් එනකොටවත් කාටවත් හොරකම් කරන කාටවත් දකින්නවත් නැහැ. මහවරා රොමුලක මහවරා ඔය මාෆියා වගේ තැනක ඉන්න මහවරා රජයක් පෙරලන්න පුළුවන් එයාට. බලනකොට ඌ රජයේ උසස් නිලයක් දරන අධිකරණ මාත්‍ය වගේ උසස්ව නිලයක් දරන මිනිහෙක්. රටේ සාමය පිළිබඳ පෙනී හිටලා කටයුතු කරනවා. ඒත් මිනිසයා තමයි. ඉන්ජායි මහවරයි වෛශ්‍යවේ රජුරෝ රැට එකට ඉන්නේ කියලා කතාවක් තියෙනවා. එකෙක් ගැන අනිතිකට ඔත්තු කියන්න එපා. කියපු ගමන් තුන් දෙනා රැට එකට ඉන්නේ. දැන් මේක මේ මොකක්වත් කරන්න බෑ මේ පරට්ටි නිසා. මේකේ මේ සදාචාරයක් තියෙන දෙන්නේ නැහැ කියලා වෛශ්‍යා ගැන සජ්ජුරන් ටිප්පයක් දීුවා. සජ්ජුර ඇන්දර කටක් දාගෙන කිව්වා මෙන්න අහවල් ගමේ පරිසං වෙනවා කියලා. ඉගැනි පරිසං වෙන්නේ නැහැ ඔත්තු දීපකම් මකනවා. මහවරා ගැන කතා කරන්න ගියත් එච්චරයි. මොකද එයා රජුරන්ගේ අනිවාර්යම ටූල් එකක්. ඒක නැතුව රජයක් කරන්න බෑ. ඒ නිසා ඒ කට්ටියට තියෙනවා රජේ පෙරලීමේ බලය. ඉතින් රජුරොත් ඉන්නේ ඒගොල්ලෝ යට ඒ නිසා මේ විචිකම කෙලෙස් පරිඋත් ทาน කෙලෙස් ඉන්නේ අනුශේ කෙලෙස් වල මත් වීමයටද. චාම් එකක් තියෙන එක නෙමෙයි. වශී කරගෙන තියෙන. වශී කරනකොට මිනිහා පේන්නේ නැහැ. එයාට ගහන්න නම් කාමරාගයට ගහන සංවිධානය වෙලා බෑ කියන්නවත් බෑ. නිකන්වත් කියන්න බෑ මම භාවනා කරනවා කියලා. හැවුදුරු කෙනෙකුට කියන්නේ පිස්සු කෙලකට ඔහි ඉන්නවා. පරිසම් වේලා කොල්ලෝව කරනකොට නාකි නම් හොගේ ප්‍රශ්න නැහැ මොනව කරවත් නාකි පිටුමනේ ගෙලින්නේ කොහොම කරවක ප්‍රශ්න නැහැ ලුම්බිනිසු ගණන් ගන්නෙම නැහැ නාකි උනට පස්සේ කොළු කාලේ කිල්ල කාර්ය කිව්වොත් එහෙම කද්දාවත් කරන්න දෙන්නේ නැහැ වෙනකදා කාමරාගේ පැටියේ ඒක මේ දෙන්නේ අරමුණ කරේ ඔය පැටියේ හෝ කාමරාගේ වෙනකොට දැන් අර ඒ මොනවාරි අරමුණක් ආවොත් ඒ අරමුණ ගෙවිලා සම්පූර්ණයෙන් ගෙවිලා ඉවර වෙලා යෝර්ණය පොඩක් හිස්තනකුත් කියලා තමයි ඒක පිටිපස්සෙන් පටිජේන්නේ හරියට අර කුරුල්ලා ගේ පස්සේ කොක ගසනවා වගේ. ඒ වුණාට මේ මේක සම්බන්ධයකුත් තියෙනවා කොහොම හරි. ඉත තියෙන නිසානේ බුදුහාමුදුරු කියන්නේ ගැළපෙන්නේ නැත්තම් බුදුහාමුදුරු නිවන් දක්වන්න බෑනේ කවුරක්වත්. ඒ දෙක දකින්න පැත්තට සම්බන්ධකමක් අපි දකිනවා නිත්‍ය සංඥාව නිසා. ඔය කැලි කැලි කඩලා බැලුවොත් කාම අරමුණ ඇවිල්ලා කාමර අරමුණ සාක්ෂාත් වීමත් එක්කම කාමරාගේ මත වෙනවා දෙකේ ඉඩක් තියෙනවා. හොඳට සතියෙන් ඉන්න කෙනාට thin slicing of time කියනවා. කාලේ ඊටාම කුඩා කොටසට කඩන එකට වෙන වැඩ දෙකක් කියලා මෙතන. තොගේට බලන මනුස්සයා මත්තර බලන පෙරතින කාමේන රසවද්දයක් එනකොටම කාමරාගේ ඇවිල්ලානේ. අර වෙන මේක නම් වෙන් කරන්න හම්බෙන්නේ නැහැ. කොහොම වෙන් කරන්නේ? මොකද දෙන්න එකට එන වගේ පේන්නේ. ඒ මොකද ඊට ඉස්සෙල්ලා කාලේ හොඳට සියුම් කරලා නැහැ. පිහිය හොඳට ගාගෙන නැහැ. පිහිය ගෑවනම් පුංචි තීරු තීරු කපන්න පුළුවන්. පීය ගෑවිලා නැත්තම් අත් කොටයක් උඩ දාලා කොටන්න ගත්තාම තියුන් සියුම් වලට කපන්න බෑනේ. දැන් මස් බිස්නස් එකේ දක්ෂකම තියෙන්නේ මස් ගණන් කරලා ඉතාලම තුනී සියුම් වලට කපනවනේ. මේ සැරේ මම අඬ ගහන ගියා සුපර් මාකට් එකට. ගිහිල්ලා පෙන්නවා මස් කඩේ. ගිහිල්ලා නෑ කවදාකවත් මං ගියා. ඉගෙනගෙන තියෙනවා අපිට ඇග්‍රිකල්චර් උගන්වනවා අඬ කට් එක මෙහෙමයි තෙල් මෙහෙමයි කියලා. ගිහිල්ලා තියෙනවා කියලා මං කව නෑ ගියා. ගියාට පස්සේ එක එක සත්තුන්ගේ පොඩි සතාගේ මෙහෙමයි ලොකු සතාගේ මෙහෙමයි මේ කප් ගාතේ මස් මෙහෙමයි තෙල් කෑල්ල මෙහෙමයි ඔක්කොම වෙන් කරලා ඊටාම කුඩා කොටස් වලට කපලා සතාගේ විඳ ගණන්ට වැඩි වැඩි අර කෑල්ල. ඒ හතර මිනිහට හම්බ වෙන්නේ නැහැ ඒ ටික. ඊට වැඩිය ගණන් මොකද හරියට වෙන් කරලා අනේ පණ තියෙන සත්තු ඉන්නවා. ඒක මේ කුඩු වල දාලා ඉන්නවා නැත්නම් වතුරේ ඉන්නවා. ගෙතරම ඒක ඇරලා උණු උණේ තියෙන මොකද හයි ප්‍රෝටීන්. ඒක මරපු ගමන් කුණු වෙනවා සදා. ඌ ඉන්නෝ පේන්නේ මැරලා වගේ ඉන්නේ. ඉඳලා ඉඳලා ඒකෙම නා කියලා ඌ. අනිජිල ගන්න බෑ ලෑති මිනිසෙකුට. ඉතින් අවුරුදු ගාණ 30ට ඔක්කොටම ගෙවන ඉඳලා හිටලා අණ්ඩක් පොඩ්ඩක් මෙහෙම කරලා මෙහෙම කරනවා. බලාගෙන ඉන්න ඕනේ මේ සතාට පණ තියනවා කියන්නේ. කක්කුට්ට කකුල වගේ උ. තොගම ගණන් ඉන්නවා. මේ මොහොතෙත් නෑ ඉච්ච ලෝකයෝ. හැබැයි ඒකේ හොඳ හිතට වැඩි කල් උතන ඉඳලා තියෙනවා. දැන් ඔය මස් සතාගයන්ගේ තිබුණට ෆ්‍රිජ් එකේ ඉඳලා තියෙනවා. සාහනේ මාළු වලින් අපි ගන්නකොට සතා මොහොත හිටියට වැඩිය ෆ්‍රිජ් එකේ ඉඳලා තියෙන සතා. කුකුලත් ඒ වගේ. ගෝල අවුලනෝනේ ඒ හරියට මේ මස් කැල්ල වෙන් කරලා දුන්නාම පුතුම වටිනාකමක් තියෙනවා ඒකේ. ඉතින් අර මිනිස්සු ඒකටම වෙනමම ක්‍රම තියෙනවා මස් උයන ක්‍රම අරගෙන ඉවරලා ඉතින් අර මේ මේ මේ ම්ලේච්ඡයන්ගේ ක්‍රීඩා. ඒ බාබකියු කියලා එකක් තියෙනවා. බාබෙරික් තමයි. යමුම මේ මස් පුච්චගෙන කනේවා. එක එක ක්‍රම වලට හදලා තියෙනවා. මේ බාබකියු කරන්න විශාල උද්‍යානවල නිකන් උදුන් තියලා තියෙනවා. ඉලෙක්ට්‍රිසිටි ඕන තරම් ගන්න පුළුවන්. Taman මස්තියක් කරන් ගියාම ඒක විදුලිය තියෙන ඔක්කොම තියෙන පුච්චගෙන කාලෙන්න මේ උත්සස්ම සිත්තාචාරය. ලංකාවේ බාබකියු නැති එක අපි බොහොම අවජාව ම්ලේච්ඡ වෙලා තියෙනවා. ඉතින් අපි වැද්දෝ ඒ ටික කරනවා කොහොමනක පුච්චන කරනවා. අම්මා මරන පුච්චන කරනවා. ඉතින් ওই දෙක අතර තියෙන එකම විකෘතියක් තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සෙත් මට හිතෙනවා මං කිරුවේ හොඳ වැඩක්ද නැද්ද? ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මේ එළවලු තියෙන තැන බලන්නත් ගියා, කේක් හදන තැන බලන්නත් ගියා. මේ ඒ වෙලාව කේක් හැදෙනවා හැම වෙලාවෙම. උණු උනේ ගෙනත් දානවා. ඒ මිනිස්සු ඔක්කොම මුඛවඩම් බැඳගෙන හරි මේ කරලා සේව කරනවා. අර මස් එකේ ඉන්න එකත් මේ එළු කිරි එළු චීස්, හරක්, ගෙදර හදපු චීස්, අර කම්පැනි චීස්, මේ කම්පැනි චීස් එතන ගියාට පස්සේ මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතනවා. මොකද හිතූ පැතූ දේවල් තියෙනවා. හැබැයි එළුවවත් දන්නේ නැහැ මෙච්චර උගේ ගැඩ ගන්නවා කියලා. ඒක තමයි ওই ලෝකේ තියෙන නිසා මේ පවාගෙන කන මිනිහා අපේ තියෙන මේ කෑදරකම අන්තිම ලේසෙනකම් පතුරු ගහලා විකුණනවා. අපිට ඒක දැක් ගන්න කාලේ පතුරු ගහන්න ඉගෙන ගන්න රාගේ එනවත් එක්කම ඉදත් තියලයි රාගානුසය එන්නේ. ඒ දෙන්න එකට එනවා වගේ පේන්නේ මොකද අපිට අර මේ සතිය වැඩිලා නැහැ. ඒ කියන්නේ අරමුණ එනකොට මෙනෙහි කළ පුරුදු නැහැ. මෙනෙහි කරහන යටිහිත වැඩ කරන හැටි අල්ලන්න පුළුවන්. උඩ රූකඩේ නන්නකොට උඩ ඉන්න මිනිහා නූලට ඕන හැටි දකින්න බෑ රූකඩේ රස විඳින මිනිහාට. රූකඩේ කියලා කියන්නේ පණ තියෙන එකක් නෙවෙයි මේක මේ නටවන එකක් විතර නැටවිල නටන උඩ ඉන්න මිනිහා කළුතිරේ කළු නූල් වගේ ඇතිනවා. නූල් සූත්‍රය දැක්කොත් රූකඩේ බලන්න බෑ. ඒ නූල් සූත්‍රය දැකපුවා රූකඩ නාඩගම මේ පිරංජන වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කැමති ෆ්‍රෙෂ් පිට අරක කන්න. ඒක ෆ්‍රෙෂ් පිට කනකොට නාඩගම පේන්නේ නැති වෙනවා. නූල් සූත්‍රය පේන්නේ නැති වෙනවා. ඉතින් අපි කෝකටද කැමති? යථාභූත ඥාන දර්ශන කියන්නේ නූල් සූත්‍රය දකින්න කැමති. නැත්නම් රූකඩේ බලන්න කැමතිද? යොඟ දෙනා කැමති රූකඩේ බලන්න. මොකද අරව බලන්න කිව්වොත් රූකඩේ තියෙන අර ශෝකාන්ත දුක්ඛාන්ත දැක් ගන්න බෑනේ. ඒකට අර ඇඳුම් විලාසිතා දැක් ගන්න බෑ. හැඟුම් බලා ගන්න බෑ. මොකද නූල් සූත්‍රයේ ඉතින් බුදුරජාණන්සේ පෙන්වනවා මායාකාරය ඉන්න ඇතුලේ. දැන් එමනම් අපි ittavata jati gata sajjahana කිරීමේ